අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපි මේ 215 වෙනි නිවාසික භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ දස ධම්මා පහතබ්බා දස මිච්ඡත්තාති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි අද මේ වැඩමුළුවේ ධර්ම දේශනාවලිය ආරම්භ කරන වෙලාව අපි මේ වගේ සියලුම දෙනා භාවනා වැඩමුළුවකට මුළු තීලා ගත කරන වෙලාවේ ඒ සියලු දෙනාටම පහන් සංවේගය ඇති කිරීම පිණිස ඒ වැඩමුළුවකට සම්බන්ධ වෙන පිරිසගේ හිත සකස් කරගත යුතු ආකාර එහෙම නැත්නම් ඒ නැත්නම් විසින් මෙහෙදී නැත්නම් භාවනා මධ්‍යස්ථානයකදී කොහොමද මේ තමන්ගේ අදහසට පරමාර්ථයට අනුග්‍රහ කරන්න කියන එක අනුග්‍රහිත සූත්‍රේ මාර්ගයෙන් මතක් කිරීමක් කරනවා. අපි ඒ සඳහා සරුවචන් වහන්සේගේ අනුග්‍රහිත සූත්‍රය ඉස්සරහින් තියා ගන්නවා. බුදුහාමුදුර අපට දේශනා කරනවා පංචෛ භික්ඛවේ අංගේ අනුග්‍රහිතා සම්මාදිට්ඨි චේතෝපල විමුක්ත්‍යාච හෝති චේතෝපල විමුක්ති සමාපත්‍යාච පඤ්ඤාපල විමුක්ත්‍යාච හෝති සම්මාපජ ඵල විමුක්ති සමාපatti ආච කියලා මහන්නේ අපි මේ පැවිදි ජීවිතයකින් එනතම් මේ වගේ පූර්ණ කාලීන භාවනාවකින් බලාපොරොත්තු වෙන්නා වූ ඒ චේතෝපල විමුක්තිය හෝ ප්‍රඥාපල විමුක්තිය ලබා ගැනීමට මේ තාක්කල් අපි කරන ලද ප්‍රයත්නයන් කුළු ගැන්වීමට සිකප්පත්ත වීමට බුදුපත් වීමට අපි මෙතෙන් පටන් ආරම්භය යුතු සපයාදී යුතු අනුග්‍රහ කළ යුතු අංග පාත් තියෙනවා ඒ අංග පහ බුදුරජාන් වහන්සේ තමන් වහන්සේගේ මහා බෝසත්ත්ව කාලයේ සම්පින්දණය කරලා දක්වනවා මේ පළවෙනියම සීලානුගහිතේ තියෙන්න ඕන කියලා. අපි මෙතෙන්ට එනකන් මේ වැඩමුළුව සංවිධානය කරනකොට ඒකට වේලාව හදා ගන්නකොට ඒක සඳහා පූර්ණ කාර්යනව පේ වෙනකොට සෑහෙන කැපකිරීම කරලා තමයි අපි මෙතෙන්ට අවිල්ලා තියෙන්නේ. ඒක අපිට කාය විවේකේ ආරම්භ දීලා තියෙනවා. ඉතින් කාය විවේකයේ දීම නිසා අපිට යම් ප්‍රමාණයක සාන්ති ගතියක් හිතට වැටහෙනවා. කායික චෛතසික. නමුත් ඒක මේ සාසනයේ තියෙන විශාලම විවේකයක් නෙවෙයි. කාය විවේක ඇති නැත්නම් විසින් චිත්ත විවේකයේ පිස කටයුතු කරනවා. ඒ චිත්ත විවේකයේ පිස කරන කටයුත්තට සමාධි ශික්ෂාව කියලාත් කියනවා. ඉතින් අර සීලේක පිහිටලා මෙතෙන්ට ඇවිල්ලා සීල ශික්ෂාවක හිටලා පිහිටලා එතනින් එහාට මේ සමාධි ශික්ෂාවක් එහෙම නැත්නම් චිත්ත විවේකයක් පිණිස කටයුතු කරනකොට ඒ මෙතෙක් අපි සපයා ගන්න ලදී වැරවැයන් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඉන් එහාට යන්න අපි මෙතෙක් කල් කරන ලද ක්‍රම සහ විදි නිසා අපිට අද විවේකය ලැබිලා තියෙනවා කාය විවේකය. අපි චිත්ත විවේකයට කටයුතු කරනකොට වග බලාගත යුතු කාරණා පහෙන් එකක් තමයි සීලය. ඒ නිසා අපි මෙතන ඉන්න අඩුම කෙනා උපෝසත අටහංග සීලෙ පිළිපදිනවා. යම් කිසි කෙනෙක් ඒක නැත්තම් එයා මෙතෙන්ට නුසුදුසෙක් කරනවා. ඉතින් ඇත්තටම කියනවා නම් එහෙම කතාවක් ත්‍රිපිටකේ නෑ. මොකක් හරි සීලක පිළිටන්න කියලා තියෙනවා. ඉතින් අපි 200 ගාණක් වැඩමුළු කරනකොට අපි දැක්කා අටසිල් ඒකට හොඳ දෙයක් කියලා. ඒකට අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඥානාරාම ස්වාමීන් වහන්සේ මතක් කරනවා. හිත අලුත් කරගන්න අපි දැන් ගෙවල් දොරවල් වල නෙවෙයි ඉන්නේ. අපි විවිධ වර්ණ අඳින්නේ. අපි සුදු පාට අඳින්නේ. අපි රාත්‍රියේ කැලා උදීන කට්ටියක් නෙවෙයි දවල් රැට නොකා බණ භාවනා කරන පිරිසක් බැලුව බැලමටත් පිරිසක් වෙනස් ස්ථානෙත් වෙනස් මගේ චර්යාවත් වෙනස් කියලා අර හිත අලුත් කරගන්න හරිය වැදගත් වෙනවා සීල එක පිළිටන එක. ඉතින් ඒක අපි මේ ලෝක ඉච්ඡාවට ලෝකේ රවට්ටන්න සාදු කියව ගන්න කරන එක නෙවෙයි. ඒක තේරුම් අරගෙන කරන්න ඕනේ. අන්නේ තේරුම් අරගෙන කරන එකට අපි කියනවා අනුග්‍රහිතය කියලා. ඒකට අනුග්‍රහ කරන්න ඕනේ. නිකම් මේ කවුරු හරි පටවපමණින් සිල් ලකිනවා නෙවෙයි. එහෙම නැත්නම් මේ ලෝකයාගෙන් වැදුම් ලබා ගන්න සිල් ලකිනවා නෙවෙයි. ඒව ලැබෙයි නොලැබෙයි ඒක වෙනම දෙයක්. ඒ නිසා සීල පිළිබඳව ප්‍රශ්නක් තියෙනවා නම් ඒ කර්මා කරලා ඒ ප්‍රශ්න විචාර තුන වැඩ පිළිවෙලේදී අහන්න. අහලා සුද්ධ කරගන්න. ඒකට කියනවා සීලානුගහිතය කියලා. ඒක පොඩි දෙයක් නෙවෙයි. අපි වාගෙන් පිරිසක් එළිය ඇවිල්ලා ගෙදර Taman ළඟ තියෙන වස්තුව සපේලා උපේලා උයලා බිහිලා අපිට දීලා වැඳලා යන්නේ. මේ මිනිස්සු වෙන බයකට වෙන දෙයකට නෙවෙයි. අපි ළඟ තියෙන සීලෙට. ඒක නිසා ඒක අපි පාවිච්චි කරුවොත් සීලෙක පිළිටන්නේ නැතුව ඉතින් රේල් පාරේ යකඩ ගෑවා වගේ තමයි අමාරුයි. ඒ නිසා පිළිටන සීලෙක ඒකල එක සතුට වෙයි. අපි ගෙදර හිටියන අපිට මේ විදිහට මේ ටික කරගන්න හම්බෙන්නේ නැහැ. අපි කොච්චර හම්බ කරන අපි හදාගත්ත ගේ උනන්දනකත් බල්ලා ගෙදර කින්දත් මේ වැඩේ කරන්න බෑ. බෑම නෙවෙයි වෙන්නේ නැහැ. ඒ නිසා මේ සීල අනුගමනය. දෙක තමයි මේ දැන් අපි කරන්න හදන වැඩි. අපි සුත අනුග්‍රහිතේ වෙනස සීල වැඩ බහාතබල අතක් පිට අතක් තියාගෙන මට බන කියන මම බන අහනවායි කියලා ඒ මුළු කාලෙම යොදනවා. ඒක හම්බ වෙන්නේ අපේ එදිනෙදා ජීවිතේ කටයුතු කරනකොට බනත් ඇහෙනවා নানা ප්‍රකාර දේවල් වෙනවා එක එක වැඩ කරන ගමන්. ඒවට කියනවා ඇහෙන බන කියලා. දැන් මේක අහන බන. මේක මටමයි කියන්නේ කියලා අපටමයි කියන්නේ කියලා. ඒ බනට කියනවා අහන බන. ඒ සඳහා අනුග්‍රහ කරනවා කියලා කියන්නේ අනික් මනහට කරදර වෙන්නත් එපා. තමනුත් වික විවිධ විකාර කරන්න යන්න එපා. ඒ සඳහාම කණ යමාගෙන, හිත නමාගෙන කියන කියන වචනයක් කියන කියන ඇලපිල්ලප්පා පිල්ලප්පාසා හොඳට අහගෙන හිතේ දරා ගන්න පුළුවන් ඒක. ඉතින් ඒක ඔක්කොටම කරන්න බෑ. විශේෂයෙන්ම මේ වටේ ඉන්න උගා සතා සරුපියා ඉන්න ඒකාටවත් කරන්න බෑ. සමහරවිට දෙවි දේවතාවෝ ඇති කරන්න බෑ. මෙහෙන් කරගෙන ගිය කෙනෙක් ඉන්නවනම් තේරෙයි. නැත්තම් ඉස්සරහට යන්න බෑ. ඒක කරන්න බුල එකම මනුෂයා එකම කෙනා මනුෂයා විතරයි. ඉතින් මනුෂයා බණම නෙවෙයි යහන්නේ විවිධාකාර දේවල් තමයි යහන්නේ. ඉතින් ඒ ඔක්කොම දණිති අපි සීල වැඩ බහා තබලා ඒ සූතානුග්‍රහිතය කරනවායි කියලා කියන්නේ දේව දේතක ශ්‍රාවක සම්බන්ධය පවත්තන. කෙනෙක් දේශනා කරනවා අපි ශ්‍රාවකයෝ බාටපත් වෙනවා. එහෙම තමයි මේ අවුරුදු 2600ෙම මේ පණිවිඩය ආවේ. මේ පණිවිඩය විතර ඒ තරම් කණෙන් කනට ඇවිල්ලා නතර වෙච්ච පණිවිඩයක් මුළු මානව ඉතිහාසෙම නැහැ. මානව ඉතිහාසයේ ඕනෙම සත්‍යයක් පවතින්නේ ඕනෙම වචනයක් පවතින්නේ ඕනෙම කිව් දෙයක් පවතින්නේ අවුරුදු 100යි. අවුරුදු 100 යනකොට ඒක විකාර වෙනවා. මේකේ අවුරුදු 2600ක් ගිහිල්ලත් අපිට තාම ලැබිලා තියෙනවා සම්පත්‍ති රෝල් ලියවලා ලියලා එහෙම නැත්නම් පුස්කොළ පොත්වල ලියලා එහෙනම් ගල්වල කොටලා මේ ධර්මයේ ඉතින් ඒක අහන වෙලාවේදී ඒ 2600ටම ඉතිහාසයට ස්තුතියක් වෙනවා. ඒක සඳහාම අපේලා අහනවා. ඉතින් හුඟක් වෙලාවට මේ ශාලාවෙ ඉන්න පිරිස නෙමෙයි සමහරලාට මාධ්‍ය හරහත් අහනවා. කොයි එකකින් කෙරුවත් ඒ සඳහා අපි සැදී පැහැදී වැඩ කරනවා කියන එක සක්කච්ඡාකාරී වැඩ කරනවා කියන එක අහන ධර්මයට ගෞරව කරලා වැඩ කරනවා කියන එක ශිෂ්ටාචාරයේ ඉහළම කෙලවර. ඒක කෙරුවට හිත මෙතන නැත්තම් අහන දේ ඔඩොක්කේ තියාගෙන ඉඳලා නැගිටිනකොට බිම වැටෙනවා වගේ හැලෙනවා නම් ඒවා වෙන්න පුළුවන්. හිතලත් වෙන්න පුළුවන් නොහිතත් වෙන. එහෙමනම් ඒ අර ධර්මයේ තියෙන ගෞරවේ නැහැ. ඉතින් අපි ඒක නොවියම පිණිස ධර්ම ගෞරවේ කොච්චර කියනවද කියනවනම් එහෙම නැත්නම් සුත්තමේ ඥාණයට බුදුචානන් වහන්සේ පවා සම්මා සම්බුද්ධත්වයටපත් වෙලා ධර්මයේ තියාගෙන හිටියා තමගේ ගුරු තනතුරට. ඉතින් එවැනි ධර්මයකට අපි අහුම්කම් දෙනවා කිය අපි මේ සුත අනුග්‍රහිතය මේ වෙලාවේදී ශීපත් කරගන්නවා. ඉතින් මං කියන්නේ මේ මම මේ කියන දේ කවුරුවක්වත් අහලා නැහැ මේ පළවෙනි වතාවට අහන්නේ එහෙම එකක් නෙවෙයි මේ කියන්නේ. අද විශේෂයෙන්ම ගිහියා පැවිද්දන්ට වැඩිය දන්නවා. ගිහියන්ට ඕනම දෙයක් දැනගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් මෙතන මේ වෙන්නේ අපි මේ කරන චේතෝ විමුක්තියට ප්‍රඥා විමුක්තියට අනුයාත වෙන කාරණා ටිකක් කියවෙනවා. ඒකයි වෙනස. ඒකයි අපි මේ දෙපිරිසක් සදී පැහැදී ගන්න. තුන්වෙනි එක තමයි සාකච්ඡානුගායිත. අපි දවල් පැයක පමණ කාලයක් ගත්තා ධර්ම සාකච්ඡාවක් සඳහා. ඒකත් අර වගේම ඒ මාත්‍රකාවටම යොමු වෙච්ච දෙයක් මිස නිකන් අල්ලාව සල්ලාවක්වත් කෝපි කඩයක්වත් සම්පප්පලාපවත් වෙන්නේ නැහැ. නොවෙන්න වග බලා ගන්න. කියන දේ අදාළයි. කියන දේටයි අපි කතා කරන්නේ. නිකන් හම්බුණාට එකක් නෙවෙයි කියලා ධර්ම සාකච්ඡාවක ඒ තියෙන ගැම්ම හරහා සුත්තමේ ඥානෙටත් වැඩි පිරිසිදු වීමක් වෙනවා. සුත්තමේ ඥානට වැඩි විචක්ෂණ ඥානය, මීමන්සා බුද්ධිය, ධම්ම විචය ගොඩාක් වැඩෙනවා ධර්ම සාකච්ඡාවකදී. ඉතින් ඒකට සම්බන්ධ වුණත් ඇති. ධර්ම සාකච්ඡාවකට බණක් අහන වෙලාවට වගේ සභාවේ හිටියත් තමන්ම ප්‍රශ්න ඉදිරිපත් කරාට නොකරාට තමන්ම උත්තර ඉදිරිපත් නොකරාට සාකච්ඡාවේදී මොකද්දෝ ඔක්කොම අලුත් වෙන ගතියක් වෙනවා. ඉතින් ඒ විදිහට මේ සීලය, සුතේ, සාකච්ඡාව කියන කරුණු අවශ්‍යයි. ඊ ගාවට කරන සමාධි අනුග්‍රහිතයට. එහෙම නැත්නම් අපේ හිතේ ඒකාග්‍රතාවයක් වැඩෙන්න, අපේ හිතේ සමාධියක් වැඩෙන්න, අපේ හිතේ චිත්ත විවේකයක් වැඩෙන්න අර තුනම අවශ්‍යයි. තුන මැත්තේහි මේකතු වෙච්ච කාරණා තුන මැත්තේහි සමාධි ප්‍රයත්න වගේක් තියෙනවා. ඒකට අපි කියනවා සමාධි ශික්ෂා කියලා. ඒ සමාධි ශික්ෂා අර තුනෙන් අනුග්‍රහ ලැබලා යනකොට තමයි ඒකේ එකලසක් අරන් දෙන්නේ හිතට. එහෙම නැත්නම් අපිට දෙයකට හිත එක විදිහට තියාගෙන ඉන්න පුළුවන්, කය එක විදිහට තියාගෙන ඉන්න පුළුවන්, එල්ලයක් තියාගෙන පුළුවන්, දිශාගත වෙච්ච ගතියක් එන්නේ ඒ මේ සමාධි අනුගහිත කෙරුවොත් තමයි ඒක සාර්ථක වුණොත්. මේකත් එක්ක තමයි විපස්සනා අනුගහිතේ චිත්ත වෙන්නේ. ඒ ඔක්කොම ආවට පස්සේ තමයි මේ ඇත්ත ඇති හැටිය දකින්නයි කියන එක. එහෙම නැත්නම් අපි සාමාන්‍ය බෞද්ධයාට කියනවා ත්‍රිලක්ෂණය දකින්නයි කියන එක. සිද්ධ වෙන්නේ අර මුල් හතරම සම්පූර්ණ වෙච්ච දවසේ. මුල් හතරම සම්පූර්ණ වෙලා පස්වෙනි එක නොවි හිටින්නත් ඉඩ තියෙනවා. සමාධිය ආවත් විපස්සනාව සිදු නොවෙන්න ඉඩ තියෙනවා. ඒකට කාටවත් පුද්ගලික දොස් කියන්න බෑ. ඒ නිසා කිය දැනගන්න ඕනේ සමාධිය ආවට පස්සේ සමාධිය අනුග්‍රහිත කරාට පස්සේ විපස්සනා අනුග්‍රහිත කියලා එකක් තියෙනවා. ඒක බොහෝ විට සම්බන්ධ වෙන්නේ චිත්ත විවේකයට නෙවෙයි උපදි විවේකයේ කියලා එහාට ගිය වැඩකට. ඉතින් ඒ පහම මේ වැඩ පිළිවෙලේදී මේ වැඩමුළුවේදී සිද්ධ වෙයිද නැද්ද කියන්න බෑ. අපි උත්සාහ කරනවා. අන්නේ උත්සාහය දෙආකාරකින් සිද්ධ වෙනවා. එකක් අපි සමස්තයක් වශයෙන් උත්සාහ කරනවා. සමස්තයක් වශයෙන් සීලයක් රකිනවා. සමස්තයක් වශයෙන් එකම් බනහනවා. සමස්තයක් වශයෙන් සාකච්ඡාවට සම්බන්ධ වෙනවා. එතකොට වැඩෙන සමාධි ප්‍රඥා දෙක සමස්තයක් වශයෙන් වෙන්නේ නැහැ. වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. ඒ වගේම අපි පුද්ගලිකවත් ඒ විදිහට වග වෙනවා. සීලෙන්, සුතෙන්, සාකච්ඡාවෙන්, සමාධි විපස්සනා වශයෙන් වග වෙනවා. ඒ නිසා ඒ තමයි ලස්සනක් තියෙන්නේ. එහෙම එකම නඩේට, එකම ආරයට, එකම තලයට, තාලයට යන කට්ටිය වැඩි වෙන්න වැඩි වෙන්න පුදුමාකාර ගැම්මක් තියෙනවා. ඉස්සර මේ ශාලාව අපි එකතු වෙන්නේ 35යි. ඊට පස්සේ අපි ඕක 70කට විතර වගේ නංගා ගත්තා. භාරියම 35 හම්බෙන වෙලාවෙත් පළවෙනි බබා හම්බෙන වෙලාව වගේ තටමඬ උනා සෑහෙන්න. ඊට පස්සේ 35ට යනකොට දෙවෙනි බබාවා. දැන් 100 පැන්නා. දැන් අපිට පුළුවන් උපරිමේ මේක දරන්න 100. ඉතින් ඒ කියන්නේ ඒ 100කුත් එක්ක වැඩමුළු 215ක් කරනවා කියලා කියන්නේ ඔය කවුරුත් හිතනට වැඩිය අමුතු දෙයක්. ඒවා සෙල්ලම් වැඩ නෙවෙයි. ඒ ඔක්කොම යෝග වෙලා තියෙන්නේ. ඉතින් නිසා මේ සාමූහික ප්‍රත්‍ය වැඩි වෙන්න වැඩි වෙන්න නිස්සන්නමනේ කීර්ති නාමයත් වැඩිනවා. මේ ආපු කෙනෙකුට සිද්ධ වෙන සේවාව උපස්ථානේ නැත්නම් සංග්‍රහවත් වැඩි වෙනවා. ඒගොල්ලෝ දන්නවා මේ ඔක්කොම ගොනු කරගෙන මෙහෙම යනවා කියන එක ලීසි නෑ. ඉතින් ඒ නිසා හැම කෙනාම ප්‍රතිතද කරගන්න ඕන. හැම කෙනාම ඒකට අනුයාත වෙන්න ඕන. හැම කෙනාම අනුග්‍රහ කරන නිසා සමූහයක් වශයෙන්මුත් අපි මේ අනුග්‍රහය කරන්න ඕනේ. පුද්ගලිකවත් කරන්න. ඉතින් මේ පුද්ගලික කරන එක අපි හිතුවා මේ අලුතෙන් මේ ණයට බැරි වෙයි. දෙක තුන වැඩමුළු කරලා කටකට්ටියට තමයි මේ පිරිසට අනුයාත වෙලා වැඩසටහනට අනුයාත වෙලා කාලසටහනට අනුයාත වෙලා කරන්න කියලා එහෙමමත් නැහැ. සමහරට වැඩමුළු හතර පහ ආපු අයත් නොකලිතුකම් කරන නොපනත්කම් කරනවා. අලුතෙන්ම ආපු අයත් හොඳින් හැතරෙන වෙලාවලුත් තියෙනවා. අපි ඒ නිසා ඉල්ල ඉල්ලිමක් කරන මේ පහම තියාගන්න එක. අනුග්‍රහ පහම. එතකොට අපට අර වැඩමුළුවෙන් බලාපොරොත්තු වෙන සමස්ත ගුණාත්මක ශක්තිය සම වැඩමුළුවේ තියෙන සාරය වැඩි වෙනවා. ඕජාව වැඩි වෙනවා. ඉතින් ඒක දවසෙන් දෙකකින් වෙන්නේ නැහනේ. මේක දැන් අවුරුදු ගාණක් දිගට ගමන් කිරීම නිසා ඇති වෙච්ච ජවයක්. ඉතින් ඒ වගේ දෙයකට සම්බන්ධ වුණත් ඇති. ඒ වගේ දෙයකට ශක්ති ප්‍රමාණය සම්බන්ධ වුණත් ඇති. ඒ අනුව තමයි වැඩමුළුවේ සාර්ථකත්වයේ තීන්දුව වෙන්නේ. ඉතින් මේ අපි මේ තාකල් කතා කරේ මේ වැඩ මුළුවේ දේශනා මාලාවේ ආරම්භය සඳහා පසුබිම සකස් කිරීමක්. අපි අනුග්‍රහ කටයුතුයි මෙන්න මේ දේව අනුග්‍රහ කෙරුවොත් අපිට මේ අනුග්‍රහ සාහිතික නම් අපිට ගමන දිගට යන්න පුළුවන්. ගමන සඳහා අපි ඉස්සරහින් තියාගත්තේ වෙනමම සූත්‍රයක් දසුත්තර සූත්‍රය කියලා. ඒක දීඝනිකාය කියන පොතේ පාටික වර්ගයේ තියෙන අන්තිම සූත්‍රය. ඒක හැබැයි මේ සරුවච්චන් වහන්සේ දේශනා කරපු එකක් නෙවෙයි. සඳහන් වෙන්නේ නම් ත්‍රිපිටකේ පාළියේ සූත්‍ර පිටකේ කොටසක් විදියට. නමුත් මේක ශ්‍රාවක භාෂිතයක්. මේක සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් කරන ලද දේශනයක්. ඉතින් ඒ දේශනේ තියෙන විශේෂත්වය තමයි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ බුදුහාමුදුර වැඩ ඉන කාලේ සෑහෙන මහන්සි වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් මහා ස්වාමීන් වහන්සේ නමක් අග්‍ර ශ්‍රාවක ස්වාමීන් වහන්සේ. ඒ ශාන්තිකේ චරිතය දිහා බලනකොට තියෙන විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. එකක් තමයි මේ ඉස්සරහට පහළ වෙන විනය ජනතාව වෙනුවෙන් මේ ධර්මයේ රැකෙන්නේ කොහොමද කියන එකයි වැඩියෙන්ම කල්පනා කරලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ. නිතර බුදුරජාණන් වහන්සේට මතක් කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ මේ ඉස්සරහ දැන් අපි වගේ අවුරුදු 2000 3000 ගියාට පස්සේ පහළ වෙන පිරිසට මේක රැකෙන ක්‍රමයක්. ඒක බුදුරජාණන්තර යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. යෝජනා ඉදිරිපත් කරමින් සැකිල්ල සකස් කරලා තියෙනවා. මේ මෙහෙම මේක වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේක එක එකන එක එක જાති කියලා. මේක අවුල් පාස වෙනවා. දැනටත් අවුල් පාස වෙනවා. නමුත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. කාටවත් ඒ කොච්චර කෙරුවක්වත් තංකර කරන්න බැරි මට්ටමකට ස්ථාවර කරේ සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ. ඒ සඳහා උන්වහන්සේ ප්‍රයත්න දෙකක් කරලා තිනවා. එකක් තමයි සංගීති සූත්‍රය. මේක 31 වෙනි එක. මේක දසුත්තර සූත්‍රය. මේක 32 වෙනි සූත්‍රය. සංගීත සූත්‍රයේදී සරුවචනාංශයේගේ අභාවයෙන් පින්නවා මහා පරිනිර්වාණයෙන් පස්සේ කවුරු හරි කියනවනම් මම ධර්මයේ දන්නවා මෙන්න මේ ටික ධර්මයේ අත්‍යවශ්‍ය කොටස් කියලා. ඒ අත්‍යවශ්‍ය කොටස් වල පටුන හකස් කිරීම පොතක් ලියනකොට පටුන බලනවා වගේ මාත්‍රිකා ටික ඔක්කොම ලියලා සකස් කරලා තියෙනවා. ඒක මානව ඉතිහාසයේ පළවෙනි වතාවට දැනුම පෙළගස්සවපු අවස්ථාව. ඒකට කියනවා ඥාන විභාගය කිය. ඥාන ප්‍රස්ථාන කියලාත් කියනවා. ඉතින් ඒක හදනකොට එකේ කරුණු බුදුහාමුදුරුවෝ මෙච්චරක් කියලා තියෙනවා. දෙකේ කරුණු මෙච්චරක් කියලා තියෙනවා. තුනේ කරුණු කියලා පළවෙනි වතාවට ලිඛිත ලිඛිතව දීලා තියෙනවා කරුණු එක සූත්‍රයේ කරුණු 11 12 යනකම් කරලා තියෙනවා. ඒ අනුව තමයි පසු කාලීනවේ අංගුත්තර නිකාය කියන එක නැත්නම් ඒකෝත්තර මේ කියන එකකට එකක් වැඩි වෙමින් ගමන් කරන සූත්‍ර පිටු පිටු කිරීම අංගුත්තර කියන එක නැත්නම් ඒකොත්තර නිකාය කියන එක ගොඩ ගහලා තියෙනවා. ඒකේ ලහඩ ලස්සනයි පෙළ ගැසලා තියෙන හැටි. හරියට පොඩි ළමෙන්ට 1 2 3 4 චක්‍රය උගන්වනවා වගේ. ධර්ම කරුණු කොට ගහලා තියෙනවා. නමුත් ඒකට වැඩිය විශේෂ මතක් කිරීමක් කරනවා මේ දසුත්තර සූත්‍රය දේශන කරනට දසුත්තරන් පවක්කාමේ ධම්මං නිබ්බාන පත්‍යා කියලා. මම මේ දැන් අර එකතු කරපු ටික නිවනට යොමු වෙන විදියට ගුණයක් ඇතුව ඉදිරිපත් කරනවා. ඔන්න මම දැන් කියන්නේ අර ඔක්කොම මාත්‍රිකා දිශාගත කරලා. දිශාගත කරන්නේ මොකටද? චේතෝ විමුක්තිය නැත්තම් ප්‍රඥා විමුක්තිය. PhD එකක් ගන්න, එහෙම නැත්නම් දැනුම වැඩි කරගන්න, කටපාඩම් කරන්න, අනුන්ට බණ කියන එකක් නෙවෙයි. ඒ ඔක්කොම දෙවෙනි තැන දාලා නිවන සඳහා යොමු කරන ගතියක් මේ දසුත්‍ර සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේට අවුරුදු 4කට විතර ඉස්සෙල්ලා එක්කෙනෙක් යෝජනා කරා ස්වාමීන් වහන්සේ මේ සූත්‍රය අපි දිගටම කරමු. එතකොට ත්‍රිපිටකයේ දැනගත යුතු ඔක්කොම කරුණු මේ සූත්‍රය સમાપ્ત වෙනකොට දැනගන්න පුළුවන් මේ කියලා. ඉතින් අපි 81ක් කරලා තියෙනවායි කියලා දැනට වාර්තා වෙලා තියෙනවා. ඇත්තටම මාත්‍රිකා 100ක් මේකේ තියෙනවා. මුල් මුල් ලෙව්වා පුංචි පුංචි වනිසා අපි දෙක තුනක් එකට දාලා කරලා තියෙනවා. දැන් යන්නේ ඒ දසුත්තර සූත්‍රයේ එකේ පොත දෙකේ පොත තුනේ පොත හතරේ පොත පහේ පොත හයේ පොත හතේ පොත අටේ පොත නවයේ පොත ඉවර කරලා දැන් අපි ඉන්නේ 10 පොතේ 10 කරුණු පෙළ ගැහිලා තියෙන එක අපි එකතු වෙලා ඉන්නේ ඒක නිසා අද මේ මේ ඉදිරිපත් කරන ඉදිරි කරන කතමේ දස ධම්මා පහතබ්බා කියන එක අලුතෙන්ම ආධුනිකයෙන් එන කෙනෙකුට නිකන් අහම්බයක් වගේ පෙනේ ආරම්භයක් වශයෙන් පේන එකක් නෑ අහම්බයක් වගේ පෙනේ ඒ මොකද අර කරගෙන ගිය පිළිවෙලේ ඊගාවට තියෙන එක ඉදිරිපත් කරන්න. ඉතින් මම උත්සාහ කරනවා පුළුවන් තරම් එහෙම නොවි ආදුනිකයෙකුටත් මේක දිරව ගන්න, තේරුම් ගන්න, ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහට ඉදිරිපත් කරන්න. ඉතින් ඒ නිසා කාට හරි විස්තර බලන්න ඕන නම් අර මුළු එක ඉඳලම කියවලා දැනගන්න ඕන. ඉතින් කෙසේ නමුත් මේ ධර්ම කරුණ වල සාර්පු මේ සාරුවච්චන් වහන්සේම දේශනා කරලා තියෙනවා. ඒ සාරුවච්චන් දේශිත ධර්මනේ මේ ලස්සනට ගොඩ ගහලා මල් මාලයකට වගේ අමුල්ලා ඉදිරිපත් කරන්නේ. සර්වඥ දේශිත ධර්ම කොටස් හරියට මේ වදයක් වගේ කියලා. ඒ මේ වදේ කොයි පැත්තෙන් කෑවත් එකම රසයි. ඒ නිසා මේ මුලැමැදාග වශයෙන් අපි ඉදිරිපත් කරනවා මේ ආධුනික ගව හිතලා. එහෙම නැත්නම් අලුතෙන්ම ආපු කෙනෙක් ගැන හිතලා. නමුත් ඇත්තටම බලනවා නම් සංසාරික වශයෙන් අපි එක එක්කත් ආධුනික නැහැ. ඈහෙන කාලයක් මේකේ ඇවිදලා ඇවිදලා ඇවිදලා ඇවිදලා මේ නාහපු දෙයක්වත් එකක්වත්ම නැහැ. නමුත් අපේ සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමේ තියෙනවානේ අනුභව ශික්ෂා, අනුභව කිරියා, අනුභව වටිපදා කියලා අනුපූර්වෙන් යන එක. ඉතින් ඒ අනුව බලනකොට මුලින්ම කියනවා මේ අතරමැගින් තැනකින් මේක පටන් අරගන්නේ. ඉතින් ඒ නිසා අපි අර පසුබිමත් එක්ක මෙතෙක් දේශනා කරපු ඉවත් එක කොහොමද මේක සම්බන්ධ වෙන්නේ කියන එක ආධුනිකයන් ටිකක් පටලවෙන්න ඉඩ තියෙනවා. අන්නේම පට පට ලැබෙන්නේ නැතුව නොලැවෙන විදියට දේශනා කිරීමක තමයි මම උත්සාහ කරන්නේ. ඉතින් මේ පහතබ්බ මේ වගේ අපි චේතෝ විමුක්තියට ප්‍රඥා විමුක්තියට පෙළ ගැහිච්ච අපි වගේ යෝගාවචර ඒ පූර්ණ කාලීනව නීවාතික වැඩ කරන යෝගාවචරයෙකුට අයින් කළ යුතු කාරණා 10ක් තියෙනවා. දසමිච්ඡත්තා ඒ කියන්නේ මිත්‍යාර්ථ 10ක් අපි මෙතෙක් කල හොඳයි කියලා හිතාන ඉන්න. නමුත් වැරදියට ගිය එහෙම නැත්නම් අපි මෙතෙක් කල මැණික් කියලා හිතාන ඉන්න මේ රෝල් ගෝල් මේ ප්ලාස්ටික් කැලි ටිකක් තියෙනවා අපි ගා. අපි බොහොම කොලේක ඔතලා ඉනේ ගහගෙන බොහොම රකගෙන ඉන්නවා අපි ළඟ තියෙන ඉතාම වටින වස්තුව කියලා. නමුත් දිගහැරලා බලනකොට ඒක මැණික් නෙවෙයි. ඒවා මැණික් වගේ කපලා තියෙන ප්ලාස්ටික් කැලි. ඉතින් ඒකදී හදිස්සියකදී හරි අමලියකදී හරි කවුරු හරි ගිහිල්ලා මේක උකස් තියලා 100ක් හරි දෙන්න කියලා කාට හරි දුන්නොත් එයා උරගාලා බල්ලා කියයි මේවට සල්ලි දෙන්න බෑ මම ප්ලාස්ටික් කැල් ටිකක් විතරයි කියලා. ඒතර වෙච්ච අමලියට හපන් අනේ මේකද මේ අංග බලා ධානය හිටියේ රැකගෙන හිටියේ කියලා හිතෙනවා. ඉතින් අන්නේ වගේ අපි බොහෝ විට වරදොලා තේරුම් ගන්න මානවය විසින් බොහෝ විට වරදොලා තේරුම් ගන්න කාරණා 10ක් මෙතනදී සාරිපුත්‍ර සාංශය සඳහන් කරනවා. ඒක මම අර කලින් කිව්වා වගේ සරුවච්චන්හන්සේ වෙන තැන් වල දේශනා කරපුවා සංග්‍රහ කරලා පෙන්නිලක් කරන්න මෙතන. එහෙම නැත්නම් මල් මාලයකට අමුණලා පෙන්නන්නේ. ඉතින් ඒකේ මුල් අටම අපි දන්න සාමාන්‍ය බෞද්ධ සාමාන්‍යයෙන් දන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැරදි පැත්ත. අපි ආර්ය අෂ්ටාංග මාර්ගය කිව්වොත් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා ඒක සාමාන්‍ය හුඟ දෙනෙක් දන්න. ඒ වගේම ඒකේ තියෙනවා මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මිච්ඡා ආජීව මිච්ඡා වායාම මිච්ඡා සති මිච්ඡා සමාධි කිය. ඉතින් දැන් මේ දෙක තේරුම් ගන්නේ කොහොමද? සම්මා දිට්ඨි මිච්ඡා දිට්ඨි. ඊට පස්සේ සම්මා සංකප්ප මිච්ඡා සංකප්ප. සම්මා වාචා මිච්ඡා වාචා සම්මා කම්මන්ත මිච්ඡා කම්මන්ත සම්මා ආජීව මිච්ඡා ආජීව සම්මා වායාම මිච්ඡා වායාම සම්මා සති මිච්ඡා සති සම්මා සමාධි මිච්ඡා සමාධි ඉතින් ඒ දෙක අතර තේරිල්ල හරියට අර මණිකකුයි මණිකක් වගේ කපලා තියෙන ප්ලාස්ටික් කැලකුයි ගත්තාම එක දිහා බලලා හෝ අතගාලා හෝ එහෙම කියන්න බෑ ගොඩාක් උරගාලා බලන්න ඕනේ මේක මේ මවාපෑමක් මේක තියෙන්නේ එහෙම නැත්නම් ඇත්ත දෙයද කියලා ඉතින් ඒකේ දැනට තියෙන්නේ අපේ ලංකාවේ දැනට වර්තමානයේ පවතින භාවනා ලෝකේ තියෙන්නේ අරය වැරදි කියලා මම කියන්න හදනවා. මේ දේ එහෙම කියන්න බෑ. මට වැරදි නම් මට ඔප්පු කරගන්න පුළුවන්. මට හරි නම් මට ඔප්පු කරගන්න පුළුවන්. හැබැයි අරයගේ දේ ඔප්පු කරගන්න බලන්න ශක්තියක් අපිට නැහැ. බුදුරජාණන් වහන්සේ වගේ අපිට ආසේ අනුසේ ඥානෙ නැහැ. අපිට හිතා ගන්න පුළුවන් මමත් සෑහෙන්න මහන්සිලා මේ බණ භාවනා කරනවා. මේ මයේ ළඟ තියෙන දික්තියක් තියෙනවා ඒක සම්මා දිට්ඨියක්ද මිච්ඡා දිට්ඨියක්ද කියලා යොදලා බලනද තරම් විප්ලවීය තරම් රැඩිකල් වාදීද කියන ප්‍රශ්නේ පරපතර ප්‍රශ්නයක්. මොකද විශේෂයෙන්ම බෞද්ධයාට හරි අමාරු හේතු කරලා දෙන්න දැනට ඉන්නේ මිත්‍යා දෘෂ්ටිය දැනට ඉන්නේකේ මිත්‍යා දෘෂ්ටිය තියෙනවා කියලා. ඒගොල්ලෝ කියනවා නෑ මයි ළඟ නෑ මිත්‍යා දෘෂ්ටි මම සම්මාදිට්ඨිය කියලා. ඉතින් බෙහෙත් අහන්නේ නෑ. මයි ළඟ මේ මෙච්චර කෙරුවත් මයි ළඟ මිත්‍යා දෘෂ්ටිය තියෙනවායි කියනකොත් පිළිගන්න කැමති නැහැ. ඒකට බෙහෙත් අහන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ දිගටම මිච්ඡා සංකප්ප තියෙන කියලා කිව්වොත් ගහගන්න තරමට යනවා. ඉතින් ඒක නිසා මේ මට්ටමක වැඩ කරන පැවිදි වෙලා බණ භාවනා කරන හෝ පූර්ණ කාලීනව භාවනා කරන කෙනෙක් දැනගන්න ඕනේ හැම කෙනා ළඟම දිට්ඨියක් තියෙනවා. හිතට රිදෙන්න කියනවනම් හිත රිදෙන හැම දිට්ඨියෙම මිත්‍යා දෘෂ්ටිය. මට 77 දී මේක කිව්වේ ධම්මික හාමුදුරුවෝ කිසිම කිසිම බුද්ධ ධර්ම ගැන හැඟීමක් නැතුව වාද කරන වෙලාවේ දෘෂ්ටියක් තියෙනවනම් මිත්‍යා දෘෂ්ටි තමයි. ඉතින් එතකොට මම අවිතර සම්මාදිට්ඨිය කියන්නේ සම්මාදිට්ඨිය කියන්නේ අද්දිට්ඨිය කිව්වා මිත්‍යා දෘෂ්ටියක් නැති කව. ඉතින් මේක කියනකොට අපි මෙතෙක් කල ආසාවෙන් එකතු කරගත්ත හැම දෙයක්ම බොරු කියන ගතියට වගේ අපිටම ඉඟි කරනවා. එහෙම නැත්නම් අපි කන්නඩියක් ඉස්සරහට ගිහිලා මම තමයි ලෝකේ ලස්සනම මිනිස්සයයි කියලා කන්නඩි ඉස්සරහා තමන් හැඩ වැඩ දානකොට වෙන කෙනෙක් ඇවිල්ලා කියන පිස්සු උඹට වැඩි මේ බලපං හැටි කියලා පෙන්නකොට අපිට ඇති වෙන තරහට අපි කන්නාඩියට ගහන. කන්නාඩි තමයි මේ අනවශ්‍ය දේවල් පෙන්වන්නේ මම තමයි ලෝකේ ලස්සනම මිනිසයා. මේ කියලා කන්නාඩියත් එක තමයි තරහ වෙන්නේ. නමුත් ඔය සින්ඩරෙල්ලා කතාවේ තියෙනවා නැන්දම්ම හිතාන ඉන්නවා කුඩම්මා මම තමයි ලෝකේ ලස්සනම ගෑණි. කන්නාඩිය කතා කරලා කියනවා නෑ නෑ ඔයිට වැඩි පොඩි කෙල්ලෙක් ඉන්නවා සින්ඩරෙල්ලා කියලා. ඒකේ ඔයිට වැඩි ලස්සනයි කියලා. ඉතින් අර බිසවගේ වැඩේම අර මට වැඩි ලස්සන එකේ හොයලා මරන්න ඕන. ඉතින් අන්න එහෙම පටලවිල්ලක් තියෙනවා මේ සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨි තියෙන හැම කෙනාටම කිව්වොත් කණ්ණාඩියක් අල්ලලා මූණට උඹලගේ මෙච්චරක් මිත්‍යාදිට්ඨි තියෙනවා කියලා යා කණ්ණාඩියත් කඩනවා. කියන කෙනත් එක තරහ වෙනවා. නමුත් දැන් මේ සාරිපුත්‍ර සෝන්සට මේ මතක් කරන්නේ. මේ බුදුහාමුදුරට මතක් කරන්නේ. ඒ නිසා කවුරක්වත් ඕනේ කොච්චරක් දුරට මයි ළඟ මිත්‍යා දෘෂ්ටිය තියනවාද කියන එක ඒ මිත්‍යා දෘෂ්ටිය තියෙනවා නම් එයාට පහළ වෙන සංකල්ප මිත්‍යා සංකල්පම තමයි. ඒ නිසා අපි මෙතෙක්කල් මගේ සංකල්ප, මගේ මතිමතාන්තර, මගේ රුචි අරුචි කියාගෙන අපි රැකගෙන ගියාට ඒක Tamanටත් කිසි යහපතක් කරන්නේ නැත්නම් අනුන්ටත් යහපතක් කරන්නේ නැත්නම් වර්තමානටත් යහපතක් කරන්නේ නැත්නම් ඉදිරියටත් යහපතක් කරන්නේ නැත්නම් ඒවට අපි සාමාන්‍ය උපමාන වශයෙන් පෙන්වනවා. එහෙනම් ඒවා සම්මා සංකප්ප වෙන්න බෑ. මිච්ඡා සංකප්ප ඒ නිසා කරන දේ කරන්නේ හැබැයි හොඳට බලන්න ඉන්න මේක අනුන්ට තමන්ට යහපතක් කරනවද දැනට ඉස්සරහට යහපතක් කරනවද ඒ පරිේශයෙන් තමයි අපි මේ පැවිද්ද ඒ පරිේශයෙන් තමයි අපි මේ තපස් රකින්නවා කියන්නේ. ඒ පරිේශයෙන් තමයි අපි මේ ආර්ය පරිේශණ කියලා කියන්නේ. එහෙම කරන කෙනාට විතරක් මම උදේ ඉඳලා හැන්ද වෙනකන් කතා කරන වචන වලින් අනුන්ට තමන්ට කරදරයක් වෙයිද වර්තමානට අනේ මත්තර කරදරයක් වෙයිද කියලා බැලුවොත් කතා කෙරුවොත් නම් කරදරම තමයි. අද විතර කතා කරන යෝගයක් මානව ඉතිහාසෙම නැහැ. ඒ තරම්ම ජනමාධ්‍යයයි ගොඩක් දේවල් කතා තියෙනවා. රට නරක වෙනවා. එන්නේ එන්නේ එන්නේ රට නරක මොකද? ඒක පෙරිලා ඉන්නේ මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකල්ප වලින්. ඒ වැඩියෙන් කතා කරන එක නා රජ වෙනවා. අයි මොඩියෝ ටිකනේ වට වෙලා ඉන්නේ. ඉතින් කතා නොකර මිනිස්සු කැලවදී. ඒක බුදුරජාණන්සේ මහසුපින ජාතිකේ දේශනා කරලා තියෙනවා. සත්‍ය දන්න මිනිස්සු කැලවදී අනික් ගොල්ලෝ එළියට ඇවිල්ලා කෑකොස් සංගහලා කටින් යුද්ධ කරලා දිනා ගනිවි. එහෙම කාලයක් ඉස්සරහට එනවා. ඉතින් එහෙම වැරදි පැත්තට වැරදි වචන කරලා යොමු කරලා ඇහුම්කන් දෙන මනුස්සයා කරන හැම වැඩක්ම මිච්ඡා කර්මාන්තයට යනවා. මේ පරිසරය දූෂණය කරනවා. පෘථිවි තලේ රත් වෙනවා. විශාල වැරදි වැඩ කරනවා වළක්වන්න බැරි විදියට. අවුරුදු 200ක් විතර වෙනවා මේ මෑතදී ඇති වෙච්ච මේ කාර්මික විප්ලවයට. ඊට පස්සේ මිනිස්සු එකම නිෂ්පාදන එකම භාණ්ඩේ දහස් ගාණේ නිෂ්පාදනය කරන්න මෑස් ප්‍රොඩක්ෂන් වලට යන්න පටන් ගත්තා. ඒ දවස්වල ඒ ඒ ඒ විදිහේ කර්මාන්තය දන්න හැම රටක්ම පළවෙනි ලෝකේ රටවල් වුණා. කර්මාන්තය දන්නේ නැති අපි වගේ රටවල් තුන්වෙනි ලෝකේ රටවල් බවට පත් වුණා. අර කර්මාන්ත දන්න රටවල් අපිව සූරකෑව. බුදුමාකාර විදිහට සූරකෑව. පිට දේශක්කාරයෝ ඇවිල්ලා මේක සූරකෑව. මොකද මේගොල්ලෝ ගාව යුද්ධ උපකා මේ ආයුධ හදාගත්තා, නැව් හදාගත්තා, බීම හදාගත්තා. ඔය নানা ආකාර දේවල් දීලා මේව රවට්ටලා ඒ කර්මාන්තේ ඉතින් අපි හිතුව අම්මෝ අපිටත් ඒගොල්ලෝ වගේ වෙන්න පුළුවන් වුණොත් හොඳයි. අපිත් බැරිද කර්මාන්ත ඉගෙන ගන්න කියලා ඉතින් අපිත් විද්‍යා අධ්‍යාපනය කෙරුවා. ඉගෙන ගත්තා. මන්ට වෙච්චි වගතුවක් නැහැ. තාම ඒගොල්ලෝ තමයි රජ වෙලා ඉන්නේ. ඒගොල්ලෝ දැන් සූරකන්. ඒ නිසා මේ කර්මාන්ත එහෙම නැත්නම් තාක්ෂණය කියලා එකක් තියෙනවා. ඉතින් හරි අමාරු මේකට විරුද්ධව කතා කරන්න මොකද ඔක්කොමලා කියන එක හරි කියලා. ඉතින් තාක්ෂණයේ කිසිම තැනක කියලා බලන්න ඉවන කියන වචනේ ලියවිලාවක් තියෙනවද කියලා? තාක්ෂණයේ තියෙන වචනේ කියන තැනක තියෙන බලන විමුක්ති කියන වචනේ කොනකවත් පොතක ලියලා තියෙන පිටකවරේ නිකම් කොනක හරි වැරදිලා ලියවිලා තියෙන කොයක්වත් නැහැ. ඒක පැත්තක දාන්න ඒකට යොමු වෙන බයලජ්‍ය දෙකක් නැහැ. අද තියෙන තාක්ෂණය ඉතින් අපේ වගේ අපේ ලංකාව වගේ රටක හැදිච්ච අත්තම්මලට මුත්තම්මලට පේනවා දෙවෙනි પરම්පරාව, තුන්වෙනි પરම්පරාව, හතරවෙනි પરම්පරාවට යනකොට මොකද මුන්ට වෙලා තියෙන්නේ කිය. කුඩු මිරිස් කවුරු ඉලව්වා. එක එකට නිව ගන්නවා, ගහ ගන්නවා, බැන ගන්නවා, වහ කනවා. ඕක තමයි ඔන්න කාර්මික විප්ලවයෙන් අපිට ඇති වෙච්ච දේ. ඉතින් හරි අමාරුයි. මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප තියෙන දේවල් ඉඳලම සුද්ධ කරගෙන ආවේ නැත්තම් මේ මිච්ඡා කර්මාන්තය කියන එකට බොහෝ කොට ක්‍රියාත්මක වෙන හැම කෙනාටම දාසහනය කියලා ලඩක් ඇවිල්ලා තියෙනවා. කාර්මිකව හෝ ජන ජීවිතයට හෝ සැදී පැහැදී වැඩ කරන හැම කෙනාටම දායාදේ ලැබිලා තියෙනවා අසහනේ සහ ආතතිය හැම දිනම වැඩ ඇරලා ගෙදර යන ගමන් කවුන්සලින් කරගෙන තමයි ගෙදර යන්න ඕනේ එහෙම නැත්නම් ගෙදර ගියාම ගෙදර රණ්ඩු මොකද මේ වැඩ කරනකොට පුදුම ආතතියක් ඇවිල්ලා තියෙනවා ඉතින් ඒගොල්ලෝ හිතනවා ඒ ආතතිය පොඩ්ඩක් නැති කරගත්තා නම් මේ ජීවිතේ හරි ෂෝක් කියලා. ඒ ආතතිය ඉන්නේ ওই ජීවන රටාවෙම තමයි. මේ කර්මාන්තෙම තමයි. ඉතින් ඒ නිසා ඊගාවට කියන මේ සම්මා වායාම කියන එක මිච්ඡ සම්මා ආජීවය කියන එක නැත්නම් මිච්ඡා ජීවය යන අනිත් පැත්ත එකෙකුටවත් අද ලෝකේ කරන්න බෑ. අදක ලෝකේ තියෙන හැම රසාවක්ම කෙලෙස් සහිත රසාවක්. සර්වඥාන්සේ ඒ කාලේ ගොවිතැන පෙන්ලා දීලා තිබුණා. කෘෂි කර්මාන්තේ යහපත් ජීවන රටාවක් කියලා අද ඒකටවත් කියන්න බෑ. ඒකත් රසායනික ඔලියුමයි මේ කාර්මික කරණෙනුයි කරන්න ගිහිලා අද රසාව කරන කිසි කෙනෙකුට අත උසලා කියන්න පුළුවන් ද කියන එක සැකයි සැක නැහැ සැක නැතුවම කියද ඒකටවත් කියන්න බෑ මම කරන රසාව ධාර්මිකයි මම කරන රසාව යහපත් ජීවන රටාවක් කියලා කියන දෙයක් ඇත්තෙම නැහැ හැම කෙනාගේම ජීවිතවලට මේක රිංගලා ඉතින් ඒම වෙනවනම් අපි ගිය වැඩමුළුවේ අන්තිමට කිව්වේ එහෙම කෙනාට මේ තමන්ගේ භාවනාවක් පිළිබඳ වෑයමක් කරන්න හිතෙන්නේවත් නැහැ. මම මේ ජීවිතයට ආවේ මේ පැවිදි වෙලා පැවිදි වෙලා හරි බණ භාවනා කරලා හෝ නිවනක් දකින්න කියන අදහසවත් එන්නේ ආවොත් ඒක කාලකන්ණියගේ අදහසක්. ඒක හතර කේන්දරේ පාළු වෙච්ච එකෙක්ගේ අදහසක්. ඒක මේ ගැලපෙන්නේ මේ ලෝකෙට. ඕනේ නැහැ. මේ හොඳ ෆයිට් එකක් දීලා කොහොම හරි ඩිග්‍රී එකක් ගන්න ඕනේ. එහෙම නැත්නම් MS එකක් ගන්න ඕනේ. නැත්නම් PhD එකක් ගන්න ඕනේ. එහෙම නැත්නම් අහවල් අහවල් රසාවල් කරන්න තියෙන එක පවුලටම නඹුවක්. කීයක් හරි දීලා ඒක කරගන්න ඕන මිසක් ආ කවුරු හරි ගිහිල්ලා පොඩ්ඩක් බණක් භාවනාවක් කරන්න ඕන කිව්වොත් පැරක් වෑයමක් හදන්න ඕන කිව්වොත් ඒක ඒකට බොහෝම පහත් කළා සලකනවා ලොකු ස්වාමීන් වහන්සේ ලියනවා ඒ භාවනා කරන පිරිස් වලට මේ රට්ටු සලකන්නේ රට්ටු කියන්නේ භාවනා පිස්ස භාවනා පිස්ස කියලා කියනවා මේ මිනිස්සු කීයක් හරි හම්බ කරන හදන්න හදනකොට මේ මිනිස්සයා ගිහිල්ලා පැත්තකටලා අතක් උඩ අතක් තියාගෙන ඇත් දෙක වහගෙන කෙලින් බලාගෙන ඉන්නවා නිකන් ඉන්න. එහෙම නැත්නම් නිකන් සක්මන් කරනවා කියලා බොරුවට එහාට මෙහාට ඇවිදවිද ඉන්නව වැඩක් ඇති වැඩක් කෙරෙන්නයි කියලා අර භාවනාව දකින්නේ භාවනා පිස්සයි භාවනා පිස්සයි කියලා. මේ සකල සිරිම්පිරි ශ්‍රී ලංකාවෙත් භාවනා කරන මිනිස්සයාට කෙලපිරිච්ච padikkamakata තරංගව සලකන්නේ නැහැ කියලා ලියලා තියෙනවා. දැන් ඒක ටිකක් වෙනස් වෙගෙන යනවා. ඒ මොකද මේ සම්මා වායාමයේ කියලා ඒගොල්ලෝ හිතන්නේ මේ PhD එකක් ගන්න එක. එහෙනම් තව බර ගානකට බොරු ගන්නන එක. එතෙන්ට ගියාම කීය දුන්නත් කමන්නේ ඒ මට්ටමට ගිහලා නැත්නම් ජනමාධ්‍යයෙන් ඉහළ තැනකට යන එක. එහෙම නැත්නම් දේශපාලනයෙන් ඉහළ තැනකට ගියාම ඒකට කරන වෑයම තමයි අද වෙලා තියෙන්නේ. ඒ නිසා මේ වෑයම කියන එක සම්‍යක් සහ මිත්‍යා කියලා කොටස් දෙකකට කඩලා තිබුණා. ඉතින් ඒකට එන්නේ වෑයමක් හරි පැත්තට එන්න හෝ නරක පැත්තට එන්න සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන පහකින් පෙරලා එන බව අපි ඒ ඒ අවස්ථාවේ තේරුම් ගන්න උත්සාහ කරා. දැන් අද කතා කරන්න හදන්නේ ඔක්කොමල බොහොම ආසාවෙන් බලාගෙන මේ සම්මා සතිය සහ මිච්ඡා සතිය ගැන. සම්මා සතියට සහ මිච්ඡා සතියට ආසන්න කාරණාව සම්මා වායාම මිච්ඡා වායාම. අපි ඔතේ මෙතෙක් කරපු කතාව පැත්තක දාලා අපි පුද්ගලිකව මේ තාකල් යොදන ලද යම් වෑයමක් යොදන ලද වීරියක් අනුව අපි කොච්චරක් සතිමත් වෙලා තියෙනවද එහෙම නැත්නම් යොදන ලද වීරියෙන් 100ට කීයක්ද ඇත්තට අපි මෙතෙන් දෙන්න අපිට මේක තේරුම් ගන්න නියම සතිය තේරුම් ගන්න උදව් වෙන්නේ කියලා බැලුවොත් හැම කෙනාටම හිතනවා යම් වෙලාවක සතුටට චකේ මේක මට කලින් දැනගන්න තිබුණා නම් මෙච්චර පමා වෙලානේ දැනගත්තේ දැනගන්නකොට කෙසුත් ඉදිලා හමත් රැලි වැටලා දතුත් හැලිලා කෙලින් ඉඳ ගන්නත් බෑ කොලෙස්ටරෝල් උත් ඇවිල්ලා දිය වැඩියවත් ඇවිල්ලා කන්ද නගින්නත් බෑ කොන්දෙත් තමයි ධනියුත් තමයි ඕන්න වැඩි. හැබැයි මෙතෙක් කළු තටබල තියෙනවා නිකම්ම නිකන් නෙවෙයි. හැබැයි මේ සතිය පැත්තට සතිපට්ඨානේ පැත්තට කොච්චර අඩු දැනුමක්ද තියෙන කියලා බැලුවොත් සතිපාසලේ අපි පොඩි උන්ට දැන් මං හිතන්නේ බර ගාණක් ඉස්කෝලේ වලට ගිහිලා උගන්වනවා. ඉතින් ගියාම ඉස්ලාම වගේ අහනවා මේ කවුරු හරි දන්නවද මේ පටන් ගන්න ඉස්සලා සතිය කියන එක දන්නවද කියලා. ඉතින් ඔක්කොමලා මොනේ මොන බලාගන්න. ඉතින් එක්කෙනෙක් දෙන්නෙක් කියන දන්නවා ඒක. මොකද්ද කියලා අපෝ කියනවා මම දන්නවා මේ සන්ද අඟාරවාද බදාත ප්‍රාත්පන්ද සිකුරාද සෙන්සුරාද ඉරිදා ඔක තමයි සතිය කියන්නේ කියලා. ඉතින් එතකොට කාටවත් තේරෙන්නේ නැහැ මේක හරිද වැරදිද කියලා මේ කතා කරන සම්මා සතියද මිච්ඡා සතියද දන්නේ. ඉතින් ඕ කියන්නේ පයි. සතිය කියන්නේ දවස් හතම තමයි. හැබැයි ඒක නෙමෙයි වෙන සතියක්. ඒකක් තියෙනවා මේ චිත්තක්ෂණේ පවතින සතියේ. ඒක කියලා දෙන්න ගියාම ඒගොල්ලෝ කියනවා ඉතින් අපි දන්නේ නැහැ. අපි දැන් කියලා ඒක දැනගෙන තමයි අපි ආවේ. දන්නේ නැති බව. ඊට පස්සේ මේට භාවනාවට පොඩි ගෑනමෙක් තියෙනවා සතිය සතිය දින හතකින් යොත් සතිය මේක නෙවෙයි දැන් අපි දන්නා සතිය. මේ මේ සතිය චිත්තක්ෂණයක සතියක්. ඉතින් ඒ අනුව බලනකොට එක ලාංකිකෙක්වත් දන්නේ නැවා. ඒක නෙවෙයි අපි ලාංකික පැත්තට භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා. මෙයින් වහන්සේලාගෙන් අහනවා කවුද දන්නේ කියලා. දන්නේ හැබැයි අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා සතිය කියන එක තියෙන බව දන්නවා. ඒක නැතුව අනිවාර්යයෙන්ම නිවන් බැරි නිවන් දකින්න බැරි බවක් දන්නවා. ඒ වුණාට මේකේ මිත්‍යක් අපි උත්සාහ නොකර ඉඳලා නෙවෙයි. මේ බණින්නේ මේ වෙන ආගමක් අදහන හෝ සම්මා සතියට විරුද්ධව කතා කරන හෝ කෙනෙකුට නෙවෙයි. මේ අනිවාර්යයෙන්ම බුද්ධ ආගමේදී සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩන කෙනෙක්ගෙද එයා බැලුවත් එයා යොදපු ප්‍රයත්න වලින් කොච්චර 100ට කොච්චරයිද මේ සතිය අවබෝධ කිරීම සහ සතිය පිහිටුවා ගැනීමට කටයුතු කරලා තියෙන කියලා බැලුවොත් හැම කෙනාම පශ්චාත්තාප නිසා සම්මා සතිය දැන් අපිට කතා කරන්න තියෙන මිච්ඡා සතිය. නමුත් සම්මා සතිය ගැන කතා කරන කෙනා දැනගත්ත ගමන් හිත අසහනකාරී වෙනවා. මේක නම් කළ යුත්තේ අපි මෙතෙක් කල මොකද කරේ? ඒක තමයි සතිය පිහිට බාඩ පළවෙනි ලකුණ. ඉරිටේෂන් එකක් එන්න පටන් ගන්නවා අසහනකාරී ගතියක්. අපි මෙතෙක් කලුත් මේවා කිව්වා, කෙරුවා. නමුත් දැන් මේක හරියක බලලා කරන්න හදනකොට කොච්චර අමාරුද? එහෙම නැත්නම් අපි මෙතෙක් කල මොකද කරලා තියෙන්නේ කියන එක ඔන්නෝක තමයි අපි මේ වැඩමුළුවට සාකච්ඡා කරන්න බලාපොරොත්තු මේ මිච්ඡා සතිය කියන එක අපි සම්මා සතියෙන් ගලවලා ගන්නේ කොහොමද කියන එක. ඒක මම කියන්නේ මේ බණකට ඇහුවට 100ට 100ක් එක එක බණකින් එක රැයකින් හරියයි කියලා. හැබැයි උත්සාහ නොකර හිටියොත් හරියන්නේ නැහැ. ඒ නිසා මේක ටික ටික ටික ටික කොතනකින් හරි පටන් අරගෙන ඉදිරියට කරගෙන යන්න. ඇයි එහෙම කියන්නේ? මම අර කලින් කිව්වනේ මේක මේ ආධුනිකයෙකුට අතරමැදදී දාන කතාවක් වෙන්න ඉඩ තියෙනවා. මොකද මිච්ඡා සත්‍ය වගේ මාතෘකායන ටිකක් අතරමැදදී කියලා. නමුත් එක විදියක බලනකොට එහෙමම නෑ. අහලා තියෙනවනම් පිළිස මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන එක. නිවන් දකින්න පාරේ හැතැම්ම 37ක් තියෙනවා කියලා හිතන්න. පළවෙනි හැතැම් පහ කරපස්සේ දෙවෙනි හැතැම්මත් තුන. ඒ වගේ බුදුරජාණන් වහන්සේ 7ක් 37ක් පෙළගස්සලා තියෙනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. ඒකේ ඉස්සල්ලාම සඳහන් වෙලා තියෙන්නේ සතිය. නැත්නම් සතර සතිපට්ඨානේ කායන පස්සනා සතිය, වේදනාන පස්සනා සතිය, චිත්තාන පස්සනා සතිය, ධම්මාන පස්සනා සතිය. ඒ නිසා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන බෝධියට නැමිච්ච එහෙම නැත්නම් කියනවා චේතෝ විමුක්තියට ප්‍රඥා විමුක්තියට නැමිච්ච වැඩ පිළිවෙල පටන් ගන්නෙම සතිය. මට මේක මතක් කරුවේ අවුරුදු 36 37 දී වගේ ධම්මික ස්වාමීන් වහන්සේ ඕස්ට්‍රේලියානු ජාතික උඹලා තාම බුද්ධ ආගම කියන භාෂාවට විශේෂ ඉපදිලාවත් නැහැ. මොකද තාම මේ සතිය කියන එක දන්නෙත් නැහැ, ඒක භාවනා කරලත් නැහැ. කරන්න කිව්වහම ඒකට නිකන් කරප්පන් හැදෙනවා. ඔක්කාර ගති පහල කරනවා. නෑ නෑ එහෙම කොහෙද අපිට උගන්ලා නෑනේ අපි උගන්ලා කියන්නේ මේ මේ මේ ටික කිය. ඉතින් එතන මහා විශාල මේ නුහුරු නුපුරුතු ගතියක් තියෙනවා. මේ සතියෙන් නැත්තම් සතර සතිපට්ඨාණයෙන් තමයි ආධ්‍යාත්මික ගමන පටන් ගන්න කියන්නේ. ඉතින් එතකොට මට තිබුණ අදහස ඒ පැවිදි වෙන්න ඉස්සෙල්ලා ඒ සතර සතිපට්ඨානේ වඩන්න ඉස්සෙල්ලා අපි ගොඩාක් සුදුසු කන්න බන්න ඕනේ සතර සතිපට්ඨානේ මුලින් කරන්න බෑ. ඒක කියන්නේ බුද්ධානුස්සති මෙත්තාච මරණං අසුබස්සති යෝයිමා චතුරාර්යක්ඛා බික්කු භාවෙය්‍ය සීලවා. ඉස්සල්ලාම සීලයක පිළිලා චතුරාර්යක්ඛ භාවනා කරලා තියෙනවා. කරලත් දසපාරමිතා පිරිච්ච ත්‍රි හේතුක ප්‍රතිසන්දි ඇති කෙනාට තමයි භාවනා කරන්න පුළුවන් වෙන්නේ. සතර අතිපට්ඨානේ වගේ එකක්. අනික් ගොල්ලෝ සාමාන්‍යව සෙලෙක්ක වැඩක් කරගෙන හිටියට ගමන් නැහැ. මොකද මෛත්‍රී බුදුහාමුදුරුවෝ ආපුවම හක් ගාලා ගෙලින්ම නිවනට යන්න පුළුවන්. එහෙම තමයි උගන්ලා තිබුණේ. ඒක නිසා මට ඒ ධම්මික ස්වාමීන් වහන්සේ මතක් කරනකොට කරනවා නම් මෙච්චරයි කියලා මං හේතු කරන දැක්වා මවන්නේ කොට සුදුසු නෑ මොකද මම දස අකුසල් කරනවා පස්පව් කරනවා ත්‍රිපිටකය දන්නේ පැවිදි වෙලත් නෑ භාවනා කරන තරම් පිංමදි කියලා. ඉතින් ඒ කියන කියන දෙයට ඒ ශාංශ උත්තර දෙනවා. දීලා කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ආදුනික මහණෙක් එන්නේය. මේ අද පැවිදිච්ච. එයාටත් දෙන්න ඕනේ සත්‍ය සත්වට්ටහන. නවක පැවිද්දෙක් ආවත් දෙන්න සතර සතිපට්ඨාන. ටිකක් කල පුරුදු වෙච්ච මහණෙක් ආව එයාට දෙන්න සතර සතිපට්ඨාන. කවුරු කෙනෙක් ආව නිවන් දැක්කයි කියලා එයාට දෙන්න සතර සතිපට්ඨාන. ඒ මේ සතර සතිපට්ඨානේ කියන එක කොතනකවත් බහා තබන්න බෑ. ආධුනිකයටත් ඒකයි දෙන්න ඕනේ මජ්ක්‍ධිමයටත් ඒකයි දෙන්න ඕනේ ප්‍රවීණයටත් ඒකයි දෙන්න ඕනේ. නමුත් ඇයි මේ ටික ඒ වගේ බුද්ධ දේශනාවේ සතර සතිපට්ඨාන සූත්‍රයේ පැත්තක තිබෙදී මේ වගේ දේශනා තියෙද්දී බුද්ධ ජයන්ති යුගයට යනකම්ම ඇහෙන්නවත් තිබුණේ නැහැ මේක. ඇහෙන්නවත් තිබුණේ නැහැ මේක. ඉතින් පොතපත කියවන හදාන කෙනෙකුට විශේෂයෙන්ම තමන්ගේ චේතෝමුත්‍ය ප්‍රඥාමුත්‍ය ගැන හිතන කෙනාට තියෙනවා මෙතන මොකක් හරි මේ මාළුවේ බත තිබුණට ලුණු නැහැ කියලා. මේ ලුණු පොඩ්ඩ වැටුනේ නැත්තම් කන්න බෑ. ඉතින් ඒ නිසා රාජභෝජනයේට ලුණු කියන්නේ බොහොම පොඩි වියදමක් යන දෙයක්. භෝජනේ වටිනාකමක් නැහැ. ඒ අරක්කැමියා ලුණු ටික හරියට දාගත්තේ නැත්තම්. හැබැයි ඒක තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා ලුණු වැඩි වුණොත් කන්නත් බෑ. ඔක්කොමත් හරි ලුණු වැඩි වුණත් කන්නත් බෑ. ඒකෝට මේකේ මේ මාත්‍රාව සතිය කියනකොට මිච්ඡා යන පැත්තක් තියෙනවා සම්මා යන පැත්තක් තියෙනවා. ඉන්සන් සතිය කියන මාත්‍රකාවෙම කටයුතු කරත් කොතෙක් අපි සම්මාද කොතෙක් අද මිච්ඡාද කියන ප්‍රශ්නේ හරි විෂිතුරුයි ආධ්‍යාත්මික පැත්තෙන් දර්ශනීය පැත්තෙන් අපිට එහෙම නෙමෙයි තියෙන්නේ. දැන් මෙතන මේ වාගේ ශාලාවක ඉන්න කටියට තියෙන්නේ සතිය වඩලා යම් අද්දකින් ප්‍රමාණයක් තියෙනවා. අන්නේ අද්දකින් ප්‍රමාණයෙන් කොයි එකද අපි වැර වැඩි යුත්තේ කොයි එකට අපි තල්ලුව දෙන්න ඕනේ මේක තමයි නිවනට ගෙනියන දේ කියලා අන්න මේ දේ වෙනකොට මෙන්න මේකයි කියලා තේරුම් ගන්න පුළුවන් ගතියට අපි කියනවා ස්වභාවික වර්ණය කියලා. අපි নানা විදිහට ව්‍යාපාර කරනවා. ව්‍යාපාර කරන සමාලාට පිටපොට යනවා. පිටපොට යන්න හේතුව ඒ සතියත් එක්ක එකට ගමන් කළ යුතු සද්ධාවයි වීර්යයි දෙක සම්බර වෙලා සද්ධාවයි ප්‍රඥාවයි දෙක සම්බර වෙලා නැත්තම් මේ සතියට කෙලින් යන්න බෑ. වීර්යයි සමාධියයි දෙක සම්බර වෙලා නැත්තම් මේ සතියට කෙලින් යන්න බෑ. මේ සතිය හරියට වැඩ කරන්නේ ඒක රස වෙච්ච වෙලාවේ. ඒකත් එක්ක ගමන් කරන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඔක්කොම එක දිශාගත වෙච්ච ගමන් තමයි ඒක වැඩ කරන්නේ. එතෙන් යනකම් මේක වල්ලස්සියෝ පස් දිනක් අරගෙන රතේක බැඳගෙන යන්න හදනවා වගේ. ඉතින් වල්ලස්සියෝ පුහුණු කරන්නේ නැති වුණොත් එමුන් එක එක පැති වලට අදින්. අස්යෙන් හයිය තියෙනවා, ගාය තියෙනවා. ගාය තිබුණාට අදින්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි කරගෙන යන වැඩේදී කොහොමදයි මේ මිච්ඡා සතියෙන් සම්මා සතිය වෙන් කරගන්නේ? මේ සඳහා තියෙන අපිට මේ අපිට දැනට තියෙන ක්‍රමයේ හැටියට බලපුවාම කමඨාන් සුද්ධ කිටේ තමයි අල්ලන්න පුළුවන්. කාට හරි මේ කමඨාන් පිළිබඳ උපදෙස් දුන්නාට පස්සේ ඒගොල්ලෝ ඒක දැනගෙන කරලා කට උතර දෙනවනේ. කමඨාන් වාර්තාව කරනවනේ. අන්න එතෙන්දී තාමත්ම අවධාර්ණයෙන් හිටියොත් දැනගන්න පුළුවන් මේ කෙල් ගහ ගන්නද ගොනා යන්නේ පොල් ගහ ගන්නද කියලා. ඉතින් සමහරව හරි බයයි කමඨාන් වාර්තා ලියන්න හරියට මේ දත් දොස්තර ගාව ගිහිල්ලා ඉන්න වෙලාව වගේ. දැන් දත් ගලවනවනේ දාපොඩ්ඩේ. එතකොට ඉන්ජෙක්ෂන් එකක් ගහලා තියලා අල්ලනවනේ ග්‍රස් ගාලා. ඉතින් ඉන්ස කට්ටිය එනවා මෙතෙන්ද අනුන් කමටහන් සුද්ධ කරනකොට කුප්පිය පුරවගෙන යන්නේ. තමන්ගෙක කියන්නේ මොකද කවදා හරි හරිය දවසේ කියන්න බලාදී. එහෙමම වෙන්නේ ඔය ඉතින් අපි මේක බලනකොට අපි තාම ඉපදිලාවත් නැති ලදරුවෝ. අපි මේක බහතෝරන්න ඕනේ. ඉතින් එතකොට මේ සම්මා සතිය මිච්ඡා සතියෙන් වෙන් කිරීමේදී මේ sannivedanaya කියන ප්‍රශ්නේ හරියටම මට ඇති වෙච්ච தત્ත්වය දැනෙන දේ මට හෙලි කරන්න පුළුවන්ද? ඒ හෙලි කිරීම සිදු වුණේ නැත්තම් මේක ගොළුෙක් දැකපු හීනයක් බවට පත් වෙනවා. ගොළුෙක් හීනෙක් දැක්කට ඌට කියා ගන්න බෑ මොකද්ද වෙන්නේ කියලා. ඒ නිසා අපි මේ පොදු කමඨාන් සුද්ධ කිරීමේදී හැම කෙනාම නවකෙක් වාගේ මේ කමඨාන් උපදේශ ලැබුණද ක්‍රියාවත් උනාද මොනවද වැටුනේ? එතකොට විතරක් හිතා ගන්න පුළුවන් මේ කෙනාට මේ තොරතුරු ලැබිලා තියෙනවද කියලා. ඉතින් ඒක ලැබෙනකොටත් ඒක සුද්ධ කරන්න ඕනේ. ටික ටික ටික ටික සුද්ධ කරගෙන යන්න ඕනේ. යනකොට තමයි 1 2 3 4 ගියාට පස්සේ තමයි මේ මිනිස්සයාට මේ කමඨාන ගන්න කෙනාට මේක තේරෙන්නේ. මොකද gederin එනකොට නානා දේවල් ඔළුවේ දාගෙන ඉන්නේ. අර ගුරුවර ගාව ටිකයි මෙයා ගාව ටිකයි අරයා ගාව අර පොත ටිකයි මේක ටිකයි කියවලා මේක නිකන් කැඳ හැලියක් වෙලා නැතිනේ. ඉතින් ඒ නිසා එහෙම කියලා අයින් කරන්නත් බෑනේ. දෙන දේ ඇහෙන්නේ නැහැ. ඔය මම උඩ වැඩ ඉන කුටියේ ඔය එකම උඩින් තියෙන බුදුගේ. ඉතින් මේ මයි කුට්ටිය ඉතින් උඟක් ඔය බණ කියන්නේ අර මෙන්න නිතරම සංගය රැස් වෙනවා මේ රිලව් ආපුවාම බණ කරනවා. මොනම දෙයක් කරන්න දෙන්නේ. ඉතින් මම උත්සාහ කරන්න පුළුවන් තරම් තාමත් නම් අසාර්ථකයි. මේ කැම බීම જાති ගෙනියන්න නැතුව තියාගෙන. ගෙනිච්චොත් කූඹේනවා. ගෙනිච්චොත් මීය වෙනවා. ගෙනිච්චොත් විලව් වෙනවා. අන්තික සංඝයා වුණත් එනවනේ කැම බීම තියෙනකොට. ඉතින් ඔගේ අනිත් පැත්තක් තියෙනවා. සංඝයා ඉන්නකොට කැම්පීමක් තියෙනවා. උත්සාහ කරලා ටික දවසක් යන්තම් හෝ රැගෙන ඉනකොට මේ මෙච්චර සෙනගේටි නෑ. හැමදාම නැගිනකොට රිලව්. මම නැගිටින්න ඉස්සෙල්ලා. පස්සේ බලනකොට බුද්ධ පූජාව ගෙනියන එකනා පාන්දරම කියලා බුද්ධ පූජාව තියලා පින් සිද්ධ වෙන්නේ ඊටු ටික කැම ටික දානවා රිලවුන්ට. මම දිහා බලනකොට මුං බුදිය ගන්නෙත් නෑ රැයට රිලව්. පාන්දරම ගිහලා උමුත් බුද්ධ පූජාවට එනවා බුදින්ම. ඊට පස්සේ මම කතා කළේ උපාසක මහත්තයා අනේ ඕ ස්වාමීන් වහන්සේ උණ්ඩත් කන්න දෙන්න බෑ මං කව ඒකට නම් කමන්නේ නෑ සත්තුන්ට කෑම දාන්න එපා අනේ ස්වාමීන් වහන්සේ දන්නේ නෑනේ මම මේ මෙච්චර නාවික හමුදාවේ වැඩ කරපු කෙනෙක් මේ මං හිතුවේ මේක හොඳ දෙයක් කියලා මං කව ඒකට ප්‍රශ්නයක් නෑ දැන් මං කීද්දේ තේනවනේ හරි දාන්න එපයි ඊට පස්සේ වෙන්දා ඉතින් බලනකොට දැන් ඉතින් මං දන්නවා සුමානයක් නොදා හිටු රිලව් වෙන්නේ නෑ එනවා දවල් වගේ ඊට පස්සේ ආයෙත් දවසක් ගෙවම අඩුවක් පේන්න නැහැ. ඊට පස්සේ මං ගාව දැන් උපසම තැන්න. ඔය තාම කැම දානද මොකද මං පේනවා දඟනවා. නෑ නෑ මං කැඳේ එක දාන්නේ නැහැ දැන්. කැඳේ මොකක් හරි ඒකට කමන්නේ. ඒක ලොකු ස්තුතියි. එතකොට මේ ඉතුරු ඉතුරුව දානවා ස්වාමීන් වහන්සේ. හකුරු කෑල්ල දානවා. කේල් ගෙඩියක් තියෙන ඕක දානවා. කීරිතේ ඒක දාන. මං කව මිනිස්සු දාන්න එපා. දැම්මොත් කැඳේකට වගේ වෙනවා හරි. ඉවර වෙන්නේ ඊට පස්සේ ආයෙත් දැන් නම් කැඳ දාන්නෙත් නැහැ කෙලිරි දාන්නෙත් නැහැ කිව්වා. ඊට පස්සේ මම ආව එතකොට මේ ඒක හකුරු කෑල්ලයි කිරි එකයි කිරි දෙයකනේ ස්වාමීන් වහන්සේ දානවා. මං කව මං ඔයාලට කියන්නේ කිරි දැම කැඳ දැම්මේ නැහැ හොඳයි සාදු. මේ නොකර ඉඳීමේ වාසිය මම මේ කියන්නේ. ඊට පස්සේ කෙහෙල් කිරි දැම්මේ නැහැ අනේ සාදු. හකුරු කෑල්ලවත් දාන්න එපා සුමානයක් ඉඳලා බලන්න. ඊට පස්සේ මිනිහා නම් කරලම කිව්වා කැඳ දාන්නෙත් නැහැ. කෙසේකට දාන්නෙත් නැහැ, හකුරු දාන්නෙත් නැහැ කියලා. කිරියේ කිරිතේක ඒක ඉතින් ඒ ඉතින් දානවා. මං කොයි බෝතලයටම අපහු දාලා ඔය හතරම නොදා ඉන්න කියන්නේ සති හතරක් ගියා. තති හතරක් ගියා. එහෙම නැත්නම් මේ සතෙකුට කැම ටිකක් දානවා කිව්වහම ඉතින් බොහෝම පිචිද්ද වෙන වැඩක්. ඉතින් යාට එපයි කිව්වට පස්සේ එයා ඉතින් ප්‍රධාන ආහාර වේල නතර කරලා අතුරු ආහාර දානවා. ආයි ප්‍රධානික අතුරු එක දෙකම එපයි කිව්වට පස්සේ අකුරු කෑල්ල දානවා. හකුරු කැලලත් එපයි ගියාට පස්සේ කිරිතේකනේ නිකන්. ඒක දාන්න. ඉතින් මේ වාගේ අපි මේ කරගෙන යන වැඩක අපි මේ කරගෙන යන භාවනාවක අපි කිව්වොත් මේ ඉස්සල්ලාම කරන් තියෙන සතිය විතරයි මොකක්කත්ම කරන්න ඒවා. ඉඳගෙන පරියන්කයට වාඩි වෙලා වෙන්නේ මොකද්ද කියලා බලන්න කියලා. දැන් කමඨාන් වාර්තාවල තියෙන මොන්ද කියලා බලන්න බලන්න බැලුවා බැලුවා බැලුවා බලමට ආනපාන පෙනුන්නේ නැහැ නේ කියලා එන්න දිගට කන්දොස් කියලා. ඉතින් කවුද කිව්වේ ආනපාන බලන්න කියලා? මේ කියන මොකක්වත්ම නොකර පේන දේ කියන්න කියලා බෑ. එතකොට ඒක භාවනාවක්ද කියන සැකයක් එනවා. ඒකට සතිය කියන්න පුළුවන්ද කියලා සැකයක් එනවා. එතන පින් සිද්ධ වෙනවද කියලා සැකයක් තියෙනවා. ඊට වැඩිය හොඳයි නෙමෙයි සතුකට කැම ටිකක් දාන එක කියලා নানা ප්‍රකාර දේවල්. ඉතින් මෙයා ඒ වදේ කියන්නේත් නැහැ නේ කමටහන් සුද්ධ කරනකොට ඕවා කියන්නේ නැහැ. ඒක පොඩි ප්‍රයෝගයක් දාලා එමීට අහගන්න ඕනේ. හරියට බබේ කුකුලේ තියාගෙන අර බහ තෝරනවා වගේ කිසිම කෙනෙකුට ඔය කමටහන් දුන්නට ඇහෙන්නේ නැහැ. ඇහෙන්නෙම නැහැ. ඔය මේ කමටහන් වාතාව දිහා බලනකොට හොඳට පේනවා අර මූලික කමටහන් ඇහෙන්නේ නැහැ. මොකද එනකොට මේ කලෙ පිටිලා තියෙන්නේ. ඉතින් ඒක මොනවා වැක්කිරුවත් වැඩන්නේ ඕකට හිස් කරගෙන ඉන්නේ කිව්වොත් බැන බැන යන්නේ. අපි ආවේ නිසන්වන්ට අවිල මොන හරි අරගෙන යන්න මේ තියෙනවා හිස් කරගෙන යන්න පුළුවන්. ඒ ඒම කොයිද කියලා අර කලේ අල්ලගෙන ඉන්නවා. ඉතින් කිව්වොත් මේකට මොනවද දැම්මත් දැන් වැඩක් නැහැ. මොකද මේකේ පිරිලා තියෙන්නේ. වැක්කිරුවොත් පිටපොට යන්නේ. වැක්කෙන පිටේ කියන්නේ. ඉතින් නිසා මේ සම්මා සතිය කියන එක නැත්නම් මේ සතිය කියන එක හඳුනා දීමේදී අපි මොනවත්ක්ම නොකර පట్టල හොඳට වාඩි වෙලා වාඩි වෙලා චේතනාවල් නැතුව, කය හොල්ලන්නෙත් නැතුව, වචනේ කතා කරන්නෙත් නැතුව, හිතට හිතවිලි ප්‍රාර්ථනා මොකුත් නැතුව හිටියම මොකද වෙන්නේ කියලා බලන්ඩ ඒක විඥාණයට කරන තද්ද බල අභිදෝසාභියෝගයක්. විඥාණයට රජ වෙලා අපි නොමග යවන්න බෑ කය වචන හිත වැඩ කරන මේ මේ වැඩ නොකරන තාක්කල්. කරන හැම වැඩකින්ම විඥාණය බදු ගන්න. ඒ බදු වලින් තමයි යා රාජ්‍ය කරන්නේ. ඉතින් ඒ නිසා හරි කැමැති විඥානයේ උඩ පැන පැන නටනවා. දවස පුරාම කතා කර කර ඉන්නවා. එතෙන් හිතේ নানা ප්‍රකාර ප්‍රකල්පනා චේතනා පහල කරනවා නම් විඥානෙත් ඉන්නවා පේන්න නැහැ. බොහෝම සාන්ත දාන්තව ඉන්නවා. කොයි වෙලාවක හරි කායික ක්‍රියා නැත කරුවොත් කොයි වෙලාවක හරි වචනයක් කියන්න තියෙන එක වතා නොකර හිටියොත් කොයි වෙලාවක හෝ මම මොනම දෙයක් ප්‍රාර්ථනා නැහැ ප්‍රණිදි නැහැ චේතනා නැහැ ප්‍රකල්පනා නැහැ කියලා හිටියොත් දෙකයි වෙන්න පුළුවන්. තුනකුත් තියෙන ඇත්තටම කියනවා. එක්ක පිස්සු වැටෙන එක්ක මැරෙනවා. තුන්වෙනි එක තමයි නිවන් දක්ක. එච්චරයි සතිය උගන්නන පාඩම. මොනවත්ක්ම නොකර මේක දිහා බලන් හිටියොත් ඒ තරම් පිස්සු හැදෙනවා. මේක දුවල දුවල දුවල දුවල මේ මැසිම එක පාරට බ්‍රේක් ගහපුවාම යන්ත්‍රේ කරකවලා තාරිනවා. හරිට වැස්ස වෙලාවේ වාහනේ බ්‍රේක් කරුවා වගේ ඉස්සර පැසර මාරු වෙනවා. එහෙම නැත්තම් යකෝ මෙච්චර කල් නටබු තොවිලේ හැටි තේරෙනවා. මෙච්චර කල් අපේ නෙවෙයි අනුන්ගේ ජීවිතවලත් ඇඟිලි ගහලා අනුන්ටත් අවශ්‍යගෙන අනුගෙමුත් ඇවිස්සලා මේ ගත කරපු ජීවිතත් එක බලනකොට හිතෙනවා මොකද්ද මේ අපි කරගත්තේ කියලා. ඒ දෙකටම යන්නේ නැතුව කාට හරි පුළුවන් නම් මම මේක විනාඩියක් එක චිත්තක්ෂණයක් එක තප්පරයක් මේ සම්මා සතිය නාමයෙන් මම මේ කතා කරන්නේ පරියංක භාවනා ගැන පරියංකේ කරබන ඉන්නකොට මොනවද වැටෙන්නේ කියලා ලියන්න බය වෙන්න එපා කිසිම කෙනෙකුට ඒක ලියන්න බෑ ඒක භාෂා විෂය අතික්‍රාන්තයි කයෙන් වචනෙන් හිතෙන් යමක් නොකර ඒක දිහා හොඳට බැලුවොත් බලන්න බැරි කමක් නැහැ කිසිම භාෂාවකින් ලියන්න බෑ ඒ නිසා මේක අසාධාරණ යෝගාවචරයක පැත්තෙන් බලනකොට ආධුනිකයක පැත්තෙන් බලනකොට නවකයක පැත්තෙන් බලනකොට අවංක කෙනා පැත්තෙන් බලනකොට නිහතමානී කෙනා පැත්තෙන් බලනකොට හරිම අසාධාරණයි. ඒක කෙලින්ම ප්‍රකාශ කරන බුරුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ අපි මේ යෝගාවචරයෙන් මේ ඉපදිච්ච ගමන් ළමයෙක්ගෙන් භාෂා ව්‍යාකරණ අහන්න හදනවා වගේ. දන්නේ ඒ ඔය ඔය විශේෂ පැත්තක මේ මොනවත් නොකර නිකන් ඉන්නකොට මොකද්ද වැටෙන දේ? කොහොමද දන්නේ මොනවත් කිරුවේ නැහැ කියලා ඇහුවොත් ඕනම කෙනෙක් ඉහළ පහළ බලනවා කියා ගන්න බෑ. ඒක නිසා අර සර්වාගමික සතිපාසලේ සර්වාගමික නායක ඔක්කොම එකතු වෙලා මට කිව්වා විනාඩි 15ක් විතර කට්ටියට පොඩ්ඩක් ආරම්භයේ වශයෙන් මේ tempat වෙලා ඉඳලා සතිය පිහිටලා පටන් ගමු කියලා. ඉතින් මම බොහෝ අමාරුවෙන් කට්ටියට කිව්වා සද්දත් ඇයෙනවා වේදනත් දැනෙනවා හිතවිලි දෙන නිසා අපි දැන් උදේ 8ට විතර වෙලා හොඳට පටල වාඩි වෙලා මම කතා කරන්නෙත් නෑ ක්‍රියා වචනේ හොල්ලන්නේ කය හොල්ලන්නෙත් නැහැ. මොනත් හිතන්නත් එපා. හිතුණට කමන්නේ හිතන්න එපා. මොනවාක්වත් පිටිපස්සේ එලවන්න එපා. මොකද වෙන්නේ කියන්නේ කියලා බලන්න කියලා. කියලා මම ඉතින් පොඩ්ඩක් මේ එක එකනා කතා කරවපුවාම එතෙන් යන්න බැරිකමක් කාටවත් නැහැ. යන්න බැරි නම් එයා අභව්‍යයි මේ ජීවිතේ නිවන් දකින්න බෑ. භාවනා කරන්න බෑ. යන්න පුළුවන්. කිසිම කෙනෙකුට ඒක වචනේ විස්තර කරන්න බෑ. ඒ අත්දැකීම ලැබුවට විස්තර කරන්න බෑ. නමුත් උත්සාහ කරනකොට අහගෙන ඉන්නකොට පේනවා මෙයාට කමටහන් ලැබිලා තියෙනවද මෙයා කළ යුතු දේ දන්නවද කියන එක තේරෙනවා. ඉතින් මං කිව්වා ඒක අසාධාරණ වෙන්න ඇති. මං කෝ යම් කිසි කෙනෙකුට මේක තමයි ලෝකේ තියෙන උතුම්ම කුසලයේ. මේක තමයි මේ සත්‍ය පටන් ගන්න නැත්නම් භාවනා ජීවිතේ අපි එළඹෙන පෙළඹෙන අවස්ථාව මේ මොහොතේ කරනවා නම් කරන දේ දන්නවා. මේ වෙලාවේදී දීලා තියෙන අභ්‍යාස තමයි යමක් නොකර නොකරන දේ දන්නවාද කියලා බලන්න කියලා. දෙන්නෙකුට පුළුවන් නම් ඔව් මාත් නොකර හිටියා මටත් වැටුණා මට කියා ගන්න බෑ. ඒ දෙන්න කතා කරලා අපි හිතමු පුළුවන් වුණා ලොකුම හික්මීමක් ඇතන් තියෙනවා. එතකොට කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ වාඩිලා ඉන්නකොටත් ඕකමයි දැනෙන්නේ. ඕකට තමයි නිවන කියන්නේ කියලා. මෙලෝ කෙනෙක් කවදාකවත් විශ්වාස කරන්නේ නැහැ. ඒකට හිතන්නේ නෑ නෑ නිවන් දකින්නම් ත්‍රිපිටකේ කටපාඩම් කරන්න ඕනේ. නිවන් දකින්නම් අනිවාර්යයෙන්ම මේ සිල් රැකගෙන කැලේට වෙලා පැවිදි වෙලා ඉන්න ඕනේ. නිවන් දකින්නම් මේ දසපාරමිතා පිළිලා තියෙන්න ඕනේ. නිවන් දකින්නම් මේ මේ දේවල් කියන ඒත් මේ කාලේ බෑ අප්පා. මෛත්‍රී බුදුහාමුදුරුවෝ අපවම තමයි පුළුවන් නේ කියලා ඒත් දාගෙන තියෙනවා. ඉතින් ඒකට කිව්වොත් එimhe කවුරු හරි නෑ මොකක්වත්ම නෑ මේ නිකන් එක තැනක ඉඳගෙන ඉන්නකොට ඒ මොනවත්ම කරන්නේ නෑ. හැබැයි පණ තියෙනවා. මැල්ල නෑ. මට නිින්ද ගිහිල්ලත් නෑ. ක්ලාන්ත වෙලත් නැහැ කියන එක ප්‍රකාශ කරන්න පුළුවන් නම් ඒ කිනාට මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් බාට තියෙන ප්‍රථම ලකුණ ඉච්චරයි. ඕක තමයි බුදුහාමුදුරුවෝත් අත්දකින්නේ. ඕනම කෙනෙක් අත්දකින්න දේ ඕක තමයි. හැබැයි ප්‍රශ්න තියෙන්නේ කියා ගන්න බැරි ඒ වෙනුවට අපි සතිය වර්ණගන්න කිව්වොත් 10 දෙනෙකුට දුන්නොත් 10ක් වර්ණගනවා. මෙන්න මෙහෙමයි මෙහෙමයි සතිය කියන්නේ කියලා. ඒ ඔක්කොගෙම මිත්‍යා කොටසක් තියෙනවා. 100%ක්ම මිත්‍යා නෙවෙයි මම මේ කියන්නේ. මිත්‍යා කොටසක් තියෙනවා කියන්න පටන් අරගත්තොත් අනික් කෙනෙකුට කියතයි ඕකේ මෙච්චරක් හරි මෙන්න මේ ටික පොඩ්ඩක් සුද්ධ කරගන්න මෙන්න මේ ටික අල්ලගන්න කියලා ටික ටික ටික ටික සුද්ධ වෙනකොට ওই කයක් තැම්පත් කරගෙන කායानुපස්සනාව වශයෙන් යන්තම් අංකිටි කටකා ගත්තොත් යන්තම් මේක අල්ලගත්තොත් එයාට ටික කාලෙකින් ඒකට සාපේක්ෂව එක හරහා වේදනා සම්බන්ධව සැප වේදනා දුක් වේදනා අදුක්කම සුඛ වේදනා සම්බන්ධව අර අභ්‍යාතේ හරහා පොඩ්ඩක් කියලා දෙන්න බෑ දැන් ওই මෙතෙක්කම් කෙරුවේ රූපේ ඕම් බලන්න අරූපේ හැටි. ඔතනදි ඔය මොනව ආවත් ප්‍රතික්‍රියා නොකර නිකන් ඉන්න පුළුවන් නම් අර ඉස්සලා ගත්ත පාඩමෙන් ඊට පස්සේ තව ඉස්සරහට යන චිත්තානුපස්සනාදී මේ හිතට එනවා වික්ෂිප්ත හිත එනවා සංක්ෂිප්ත හිත එනවා අතීත හිත එනවා අනාගත කොයි එක ආවත් මේ ඔය හිතවිලි මම නෙවෙයි මගේ වේදිකාවේ රඟ දක්කලා තියෙන බව හැබෑව. ওই හිතවිලි දිහා යමක් නොකර බලා ඉන්න පුළුවන්කම આવොත් අටට හුඟක් දියුණු. කය වශයෙන් නෙවෙයි වේදනා වශයෙන් නෙවෙයි චිත්තානුපසන වශයෙන්. ඊට පස්සේ තමයි යාට දකින අහන කඩඹොනේ අනෝ එන වෙලාවේදී ධම්මානුපසන වශයෙන් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ සඳහා මුළු ක්‍රියාවලියේම මම මේ තාම විස්තර කරන්න දන්නේ සම්මා සතියේ. මුළු ක්‍රියාවලියේදීම සම්මා සතිය කියලා කියන්නේ ප්‍රතික්‍රියා නොකර සිටීමක් කියන එක හඳුන්වා ගන්න පුළුවන් වුණොත් මම කියන මුළු වැඩමුළුවම සාර්ථකයි කියලා. අමාරුයි. මොකද හේතුව අපි අපි තේරුම් ගන්න තියෙන මෙතෙක්කල් මෙන්න මේ මේ ලකුණු වලින් මේ මේ ක්‍රියා වලින් මේ මේ දේවල් වලින් උපයාගත යුතු දෙයක් සතිය කියලා. නමුත් කරන්න තියෙන්නේ මේ මොකක්වත් නෙවෙයි නිකන් ඉන්න කියන එකයි. නිකන් ඉඳලා නිකන් ඉන්නව නෙවෙයි ඒක ගැන පූර්ණ අවධානයකින් පූර්ණ අප්‍රමාද භාවයකින් ඒක හෙලි කරන්න හදනවා. ඉතින් එතකොට තේරෙයි කොච්චරක් අපි මේ සතිය මුවාවෙන් මිච්ඡා සතියක් කරනවාද කියලා. හැබැයි මම මේ කවුරුත් මන් දෝත්සහය කරවන්න කවුරුත් වටන්න කරන දෙයක් නෙමෙයි මේ ක්‍රමේ ඇර බුදුහමතුන්ටත් ගොඩ එන්න බෑ. ඕනෙම ආර්යයන් වහන්සේ නම. ඕනෙම භාවනා කරන කෙනෙක් මේ පළවෙනි වැරද්ද කරලා වැරද්ද තමයි සුද්ධ කරන සුද්ධ කරන යන්නේ. ඉතින් එතකොට අර මිච්ඡා සතිය හැලෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ සතිය කියන එක ටික ටික ටික ටික තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා කොයි වෙලාවක හරි අපි සතිය කියන එකට අර්ථකථනයක් දෙන්න හැදුවයි කියන්නේ. දීපු ගමන් වරදී. මොකද සතිය කියන එක වෙනස් වෙන දෙයක්. සතිය කියන එක එnde end end end පරිණාමයට විපරිණාමයට තමයි අනිච්ඡං කියන ධර්මයට යට වෙන එක. නමුත් සාමාන්‍ය බෞද්ධයා හෝ අබෞද්ධයා සතිය කියනකොට හිතන එක නিত্য සුඛ සුබ එක විදිහට අල්ලන්න පුළුවන් වර්ණ ගන්න පුළුවන් රාමු කරලා පිටිය ගහන්න පුළුවන් එකක් සුරේක දාන අතේ එල්ලගෙන ඉන්න පුළුවන් එකක් එතෙන් අම්මගෙන් දරුවන්ට දෙන්න පුළුවන් එකක් ඉතින් එහෙම හිතනවා නම් තාම මේ සතිය කියන වචෙන්ට අනිච්චන් දුක්ඛං අනත්තං ගාව ගන්න බෑ. නිසා උගව දෙනෙක් සතිය උගන්නනකොටම ඒක නিত্য වූ සුඛ වූ සුබ වූ දෙයක් විදිහට තමයි. ඉතින් ඒක සාමාන්‍යයෙන් අර බබා භාව තෝරනකම් ඒ බබාට මේක තේරෙනකම් ඒව ඕනෝ එහෙම වුණත් කමක් නෑ දාලා ඕ ඕ ඕ කියාගෙන වගේ තමයි ගමන යන්නේ. මුල් ප්‍රදේශයේදී සතියට අපි ඒ වගේ ලොකු මේ ගැලුම්කාරයෙක්ගේ ස්වරූපයක් දෙනවා. යන්න යන්න තමයි තේරෙන්නේ එහෙම බාරගත්තට ඉස්සරහට ඉස්සරහට යනකොට මේ සති ධර්මයේ පවා අපි ඉගෙන ගන්න සති ධර්මයේ පවා අනිත්‍යතාවයට ලක් වෙනවා. මේ සති ධර්මයේ තුර පවා ඒ අනිත්‍යයටපත් වීම දුකක්. හැබැයි මේක උඹටවත් මටවත් අයිති දෙයක් නෙමෙයි ගමනේ යන්න උපකරණයක් විතරයි. සතිය කියන්නේ නිවන නෙවෙයි. සතිය දැනගත්තට නිවන වෙන්නේ නැහැ. සතිය පාවිච්චි කරලා ඒක ගෙවම් කරලා අපි නිවනට යන්න ඕනේ. අන්නේ අතරමැද මේ සතියේ තියෙන මේ මිච්ඡා తত্ত্বය. බැලූ බැල්මට පේනවා. බැලූ බැල්මට කියන්නත් හිතනවා සතිය වැරද්දක් නැහැ හැම වෙලාවෙම සතිය හොඳයි. ඒක නිත්‍ය ඒක හොඳ දෙයක්මයි කරන්න කියලා. නමුත් සර්වචනාංශයේ මෙතනදී මේකේදී විතරක් නෙවෙයි අනෙකුත් සූත්‍රවල මිච්ඡා සති කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපේ අටුවාවට යුගීට එනකොට සෑහෙන මේක පැටලිලා සතිය සෝබන චෛසිකයක් විදිහට අඳුල්ලා දෙනවා. ඇති කවදා නරකක් නැහැ කියලා. ඉතින් එතකොට සතිය අධික මේ මේ අධිරාජ්‍යවාදී තත්වයකට වැටෙනවා. ඒ පටලවිල්ල නිසා ආධුනිකයාට මේක සැර වැඩි වෙයි. මේ සතිය පවා සතිය වඩන්න ඕන දෙයක් හැබෑව. නමුත් ඒකේ මිච්ඡත්කම් තියෙනවා. වැරදියට වටහා ගන්න පැත්තක් තියෙනවා. ඒ වටහා ගන්නෙ මම සතිය වඩනවා. මම මේ වඩන සතිය මගේ. ඒක තමයි මගේ ආත්මය කියලා. දැන් ගෙදර ගියාම අනික් කට්ටිය සතිය වඩන්නේ නැහැ කියලා ඒ කට්ටියට පුම්බන්න පටන් ගන්නවා. එන් ගෙදර මිනිස්සු මුට්ටි නමන ඔළුවේ. උන්ට පිස්සු ගිහිල්ලා භාවනා කරලා අවිල්ලන මේ ගෙවල් වල ඉන්න අපිට ඉන්න දෙන්නෙත් නැහැ කියලා. මොකද මේ මේ කට්ටිය දැන් යන්නේ වයර් මාරු වෙලා. වලිගය ඇවිල්ලා අන් ඇවිල්ලා යන්නේ අපි සතිය වඩලා යන්නේ කියලා. හරියට දන්නවනේ මිච්ඡත් මිච්ඡා සත්‍ය සම්මා සතිය එන්නේ එන්න දැනගන්න දැනගන්න නිර්මාණි වෙන එකයි තියෙන්නේ. අපි උනත් කොච්චර පටලවාගෙනද මේක තේරුම් ගත්තේ ඒකේ දෝෂයක් නැහැ. මේන් ඇර වෙන ක්‍රමයක් නැහැ අපට. එහෙම නැත්නම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කෙලින්ම රාහුල පුංචි ආමුතුරණ දෙන්න තිබුණානේ මෙන්න රාහුල නියම සතියෝක් ගනින් කියලා. මේ බුදුහාමුදුරන්ගේ පුත්‍රයානේ. අවුරුදු 15ක් පුද්ගලික උත්සාහ කරා. සිද්ධාර්ථ කුමාරයාගේ පැරණි අඹුව යසෝදරාව කොච්චර කාලයක් උත්සාහ කරාද මේක තේරු පට බේර ගන්න. සුද්ධෝන්ත රජු නැත්නම් සරුවචනාංශයට ඕනකමක් නැතිකම නෙවෙයිනේ පැහැදිලිවම කියනවා. කිව්වට අපි සංසාරගතව ගෙනල්ලා තියෙන දෙයක් ලැබිච්ච ඕන දෙයක් මොකාදෝ මොකාදෝ බදාගත්තා වගේ. සතියත් බදාලා ලලන්න හදනවා. ඒක බදන්න බෑ. ඒක අනිත්‍යත්ව ලක් වෙන එකක්. අනේ ඒ තියේදී අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනටත් ඉඩ තියලා අපිට සතිය ඉගෙන ගන්න බැරිද කියලා ගත්තොත් සතිය පිළිබඳ බූර්ව නිගමන ගන්න එපා. මේ සතියේ මිච්ඡා සතියක් කියලා එකක් තියෙනවා. අපි ඒකට ඉඩ තියාගෙන යන්න ඕනේ නිසා කාට හරි කියනකොට කියනවනේ මම මේ 100ක් සතිය දන්න 100ක් සති වේපුල தත්ත්වෙ නෙමෙයි කතා කරන්නේ පටන් අරගෙන මෙහෙම මෙහෙම එනකොට මට මෙහෙම මෙහෙම වෙනස් උනායි කියලා. ඉතින් අපි නිල්ල මිද්ද ඇති සාකච්ඡාවකදී බැලුවා අපි අහලා මේ සතිය ඒ වගේ නිට්‍ය වෙනස් වෙන්නේ නැති නිට්‍ය සුඛ සුබ කියලා. ඉතින් එතන හිටපු මේ මම හිතන්නේ ඕලන්දෙන් දෝදාව සුද්දෙක් කතා කරලා කිව්වා එහෙමනම් වෙන්න බෑ අපිට තීන්දුවක් කරගන්න තරම් ගුරුවරෙක් මෙතන නැහැ. සතිය පවා වෙනස් වෙන සුළුයි කියලා. ඉතින් මගේ මම ලියාගෙන හිටියා නෑ අනිත් ඔක්කොම වෙනස් වෙන්න පුළුවන්. සතිය වෙනස් වෙන්නේ නැහැ. මොකද ඒකෙන් මට ඒ තරම් ලාභ ලැබිලා තිබුණා ඒ වෙනකොට. සතිය වැඩි වීමෙන් එච්චර ලාභ ලැබිලා තිබුණා. නමුත් අමෝරාවේ අපහසුවෙන් තේරුම් ගන්න සිද්ධ වුණා මේ සතියත් වෙනස් වෙනවා. මේ සතියත් වෙනස් වීම දුකට හිටිනවා. මේ සතියත් වැඩුවට මගේ නෙවෙයි. අන්නේ ඒ විදිහට මේ සතිය කෙරෙහි දුරස්ත භාවයකින් යුක්තව වඩනකොට අපි කොච්චරක් සතිය ගා ගන්න හදනවද සතිය මගේ කියා ගන්න හදනවද නැත්නම් අනුන්ට දෙන්න තටමනවද ඒ ඔක්කොම වෙන්නේ සතිය පිළිබඳ මිච්ඡත් නිසා. ඉතින් ඒක ඇර වෙන ක්‍රමයක් නැහැ. ඉතින් ඒ ටික කියන එක ආදුනිකයෙකුට සැර වැඩි වෙන්න පුළුවන් කියන එකයි මම මුලින්ම මතක් කරේ. ඒම බය වෙන්න එපා. බය වෙන්න එපා කියලා කියන්නේ දැනට දන්නවයි කියන කට්ටියත් පටලවාගෙන තියෙන්නේ. දන්නේම නැති එක නම් පටලවාගෙන තියෙන්නේ. ප්‍රශ්නයක් නැහැ. ඔක්කොමලා මේ හැමෝටම වගේ හොරි තියෙනවනම් සොරි කියන්න දෙයක් නැහැ. හැමෝගෙම වගේ යතේ කොහෙරි කයිබල හොරි තියෙනවනම් ඊට අයිතින් සොරි කියන්න දෙයක් නැහැ. ඉතින් හැටිනේ. එක්කෙනෙකුට දෙනෙකුට හොරි ආපුවම තමයි අනික් කට්ටියට නැත්තම් මට මොකටද කියලා පොඩි අප්සෙට් එකක් තියෙන්නේ. ඒ නිසා සතිය හරීම විචිත්‍ර මාතෘකාවක්. ඉතින් අර අමෝරාවට වැරදි ක්‍රමයට අර දැඩි කරලා අමෝරා කරලා අල්ලන්න පටන් අරගත්තාම ඉතින් ඥානන්ද සාන්ති කියනවා මේ කඩුවක් අද්දකින්ම අමෝරා ගත්තොත් එimhe කඩුව වයිට් කරන්න බෑ. කඩුව ගන්න ඕනේ සුකනමේ විදියට. එහාට මට හරවන්න පුළුවන් විදියට කඩුව කරකවන්න ඕනේ එක විදියකට කඩුවෙන් හෙල්ලයක් පලියක් හැදෙන විදියට. කරකවන කැරකිල්ලදී ගලක් ගැහුවත් හිටින විදියට. ඉතින් එහෙම අපි දන්නේ ඉතින් කියනවා කඩුවක් ගන්න වෙලාවේදී දැලිපියක් ගන්න වෙලාවේදී කොච්චර සුකනමේ මේක අල්ලන්නවද? අමෝරාගෙන ගලේ උලන්න ගත්තොත් එහෙම අත් දෙකින් අල්ලගෙන පිහක් වුණත් කරන්න බෑ. ඉතින් ඒ නිසා මේ සතිය කියන එකත් අපි ඔය හිතානින් එකට වැඩිය වෙනස් ස්වරූපයක් ගන්න ඉඩ තියෙනවා. ඒක වෙනස් වෙන සුළු දෙයක්. ඒ සතිය පවා අපි දන්න දේ වෙනස් දෙයක් බාටපත් වෙනකොට ඒ වඩන කෙනාටම දුකක් එනවා. චි මෙච්චර කල් මං හිතාන්නේ මේක සතිය කියලානේ බලනකොට මේක තව පරිපූර්ණක ඇත්තමේතු දාලා මේක අලුත් වැඩියා කරන්න වෙනවනේ නවීකරණය කරන්න වෙනවනේ කියලා කියනවනම් මට බුද්ධුම සතුටක් එනවා. ඒ කියන්නේ භාවනා කළා කාට හරි වැරදුණයි කියලා ඇහුනොත් අම්මෝ මට එන සතුටක්. හරි ගියයි කිව්වනම් වැරදිලා. කවුරු හිතුවන් දැන් නම් මට ෂොප් එකට සතිය තියනයි කියලා ඒ ඉති හොන්තටම වැරදිලා තමයි. මොකද යාර මොකද්ද ඕන නිත්‍ය දෙයක් අල්ලගෙන මේ නටන්නේ. වැරදුනානේ ඒත් අරින්නේ නෑනේ. ආ මිනිහ අනිවාර්යයෙන්ම නිවන් දකින්න. කොච්චර වැරදුනත් ආ කමන්නේ. ඒක අද වැරදුනා නම් හෙට බලනවා කිව්වොත් එයා සතිය අලුත් හැව අරපු තත්ත්වයක් ඒ තේරුම් ගන්න. සතිය සුද්ධ වෙනවා. එදී අපි අනිත් දවසේ ඊටු ටික කතා කරමු. සියලු දෙනා ලෑස් වෙලා ඉන්නේ අන්න එහෙම ආටනකටයි. සියලු දෙනා යද්දි පෑදී ඉන්නේ එහෙම මේ වැඩමුළුවකටයි කියලා හිතාගෙන අනිවාර්යයෙන් මතක තියාගන්න මේ ගන්න ප්‍රයත්නයේදී තමයි වැටහෙන ටික කරුණා කරලා ඒ කමඨාන් වාතාවට ඇතුල් කරන්න. එතකොට අපි හැම කෙනාම පොඩි උමේ පොඩි උන් දෙන්නා වගේ ඔක්කොම බබාල වෙන්න ඕන. උනාට පස්සේ පුළුවන් ඔක්කොගෙම අලුත් වැඩියාවක් කරන්න කිසිම කෙනෙකුට එහෙම ප්‍රකාශයක් කරන්න බෑ මේකමයි මෙහෙමයි කෙරෙන්න ඕනේ කියලා මේ හද හදා කඩ කඩා අරගෙන යන ගමනක් මේකේ තියෙන්නේ. ඒ නිසා මේ ගමනේදී මිච්ඡත්වය, සතිය මිච්ඡා තත්වේ නැත්තම් මිත්‍යා සතිය කියන එක හරිම විසිතුරු දෙයක්. අපිට හරියට කණ්ණාඩියේ මූණ බැලලා ගමන යන්න ඕන වෙන්න කියලා මේ නහයේ ඇතුලේ හුටු කැල්ලක් තියෙනවා දැක්කොත් එන්නේ. ඒ වගේ එකක් තමයි සතිය කියන්නේ. ඔක්කොම හරි බුක්කම නරකයි කිව්වා වගේ චි කණ්ණාඩියෙන් බලන්නේ නැතුව ගියා නම් වැඩි ඉවරයි. ආන්නේ වගේ අපි මේ මිච්ඡා සතිය හරහා අපේ භාවනා ජීවිතය සකස් කරගන්නෙමු. ඒකට හරීම නිහතමානී, හරීම අහිංසක ජීවිතයක් හැදෙනවා. සියලු දෙනාට එය මේ වැඩමුළුවටත් ඉදිරි ජීවිතයටත් හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දෙනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා